තයෝ ධම්මේ බහුලමකංසු කතමේ තයෝ ධම්මේ බහුලමකංසු නෙක්ඛම්ම විතක්කං අව්‍යාපාද විතක්කං විහිංසා විතක්කං තීති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ਸਰුවචනාංශය කියලා දුන්න මේ දිග කතන්දරේ දිගේ ඇවිල්ලා දැන් සරුවචනසේ පෙන්ලා දෙන්න හදන්නේ මේක තීරුම් අරගෙන යම් කිසි කෙනෙක් භාවනා කරනකොට පුංචියට නමුත් හැබැයි වෙනසක් වශයෙන් ඒ කෙනා තුල සිද්ධ වෙන මේ ආකල්පමේ වෙනස් වීම. එහෙම නැත්නම් ආගේ අගේ ආඩ අගයන් ආඩම්බරයන් වල වෙනස් වීම. රුචි අරුචිකම් වල වෙනස් වීම. ආකල්පවල වෙනස් වීම වගේ සිද්ධ වෙනවා. මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ විශාල කෙලෙස් සංඛ්‍යාවක් කපාගෙන. ඉතින් ඒක නිසා ඉස්ලාම තමන් භාවනා කරන කෙනෙක් වශයෙන් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකා කෙනෙක් වේවා දන්නවද දැනෙනවද මේ කැලස් කැපෙන වැඩි දන්නවද දැනෙනවද තමන්ගේ ආකල්පවල වෙනස් වීමක් එහෙම නැත්නම් විතක්යන්ගේ වෙනස් වීමක් අයෝනිසෝමනස්කාරය ඉඳලා යෝනිසෝමනස්කාරටපත් වීමක් කියන එක භාවනා කරනවා වගේම වැදගත් දෙයක්. වැඩේ කරනවා වගේම වැදගත් දෙයක් තමයි. ඒක ඇත්තටම Taman තුල සිද්ධ වෙනවද නැද්ද කියලා දැනගන්න එක. ඒක හැබැයි වැදගත් නමුත් ඊ타ත්ම අමාරුයි දැනගන්න. Taman තුල ඒක සිද්ධ වෙන වෙලාවේදී සිද්ධ වෙන බව දන්නවනම් ඒක සක්විති රජකමක් වගේ. නමුත් මේ sannivedana ප්‍රශ්නේ නිසා Taman තුල ඒක සිද්ධ වෙනවා දන්නෙත් නැහැ නොවෙනවා දන්නෙත් නැහැ. ඒක තේරෙනවා දන්නෙත් නැහැ නොතේරෙනවා දන්නෙත් නැහැ. ඒක අගේ කලියොත් අද දන්නෙත් නැහැ නැද්ද දන්නේ නැති නිසා ඉතින් ගොඩාක් කල් මේ බණ කියන්න වෙනවා බණ අහන්න වෙනවා ධර්ම සාකච්ඡා කරන්න වෙනවා භාවනා කරන්න වෙනවා ඉතින් ටිකෙන් ටිකෙන් තමයි මේක මේරීමටපත් වෙන්නේ ඒක ඉන්ද්‍රිය පරිපාකයටපත් වෙන්නේ කෙසේ නමුත් ඒපත් වෙන යුගය ඒ කෙලස් කැපෙන යුගය භාවනා ජීවිතේ පුදුමාකාර හොරතල් යුගයක්. සාසනික වශයෙන් විශාල හොරතලයක් එතන තියෙනවා. කවුරු අතින් සිද්ධ වුණත් ඒක ඕනම තවත් සත්පුරුෂයෙකුට සතුට වෙන පුළුවන් දෙයක්. ඒක තමයි ඉතින් පුරුෂ ධම්ම සාර්ථී ගුණී කියලා සරුවච්චන් ආංශයට අපි වන්දනා කරන්නේ. කොච්චර දුර හිටියත් අපේ පෞරුෂත්වය වෙනස්කරනද ආකල්ප වෙනස්කරනද විතක්ක වෙනස්කරනද සංකල්ප වෙනස්කරන තරම් අදිෂ්ඨාන ශක්තියක් ਸਰුවචන වාසේ ගාව තියෙනවා. ඉතින් අපි එදා නැත්නම් මේ වෙනකන් අපි සාකච්ඡා කළේ යම් කිසි කෙනෙක් කලා විවාද එහෙම නැත්නම් එකිනෙකා මේ කෙටේරිය කට කියන කෙටේරිය හරහා එක එකනා කොනහා ගනිමින් ජීවත් වෙනවද ඒ සිද්ධ වෙනවා නම් අනිවාර්ය මේ ඇත්තෝ ඒ නෙක්ඛම විතක්ක විහිංසා විතක්ක අව්‍යාපාද විතක් අව්‍යාපාද විතක් කියනවා අයින් කරලා එයා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක මුදුනින් තියාගෙන තියෙනවා. ඉතින් ඒක නාගෙන් හැම වෙලාවෙම පිට වෙන වචනයක් වචනයක් පාසා කලා විවාද විග්ඝහ තෝතෝ වරපල කියා ගන්න කතා තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ලෝකයා කියන්නේ. නම සර්වචනාංශේ පෙන්ලා දෙනවා මේකේ අනිත් පැත්තක් තියෙනවා ඒකට හොඳටම කැසපට ගහගෙන හොඳටම ප්‍රතිපත්තියට බැහැගෙන හොඳටම සද්ධාහ පිහිටුවගෙන හොඳටම මේකට ලෑස්තිලා යන කෙනෙකුට මේ මෙතුආක්කල් දැන හෝ නොදැන මුදුනේ තියාගෙන හිටපු මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙනුවට නෙක්ඛම විතක්ක පළපදියම් වෙන්න පටන් ගන්නවා අව්‍යාපාද විතක්ක පළපදියම් වෙන්න පටන් ගන්නවා විහිංසා විහිංසා විතක්ක පළපදියම් වෙන්න පටන් ගන්නවා. මේක තේරෙන්නේ නැති මට්ටමකටයි. එහෙම නැත්නම් නොදැනෙන හීන් සැරේකෙමයි පටන් අරගන්නේ. බොහොම හීන් නූලෙන් පටන් අරගන්නේ. ඒක පටන් අරගත්තට පස්සේ ඒක දිගට අඛණ්ඩව ගෙන යන්න තරම් ආධ්‍යාත්මයක් ඇති කෙනාට තමයි ති යෝගාවචරයි කියලා කියන්නේ. භ්‍රමචර්ය වඩන කෙනෙක් කියලා කියන්නේ. භික්ෂුවක් කියලා කියන්නේ. එහෙම නැත්නම් උපාසක උපාසිකාවක් කියලා හරියටම සඳහන් කරන්නේ භාවනා කරන කෙනෙක් වශයෙන්. ඉතින් මේ අවස්ථාවේදී Taman මූණ දීලා තියෙන්නේ මේ නරක විතක්කොල ඉඳලා හොඳ විතක්ක පැත්තටද නැත්නම් සම්මා සංකප්ප පැත්තටද මිච්ඡා සංකප්ප වල ඉඳලා සම්මා සංකප්ප පැත්තටද කියන එක තේරුම් ගන්න අපිට සමාජයේ අවශ්‍යයි. අපි ජීවත් වෙන සමාජයේ ඒ සමාජයත් එක්ක ගැටෙනකොට තමයි අපට තේරෙන්නේ අපි අතරින් කලා විවාද විග්ඝහ අඩු වෙනවා විතරක් නෙවෙයි ඇතුළත Tamanට නෙක්කම්ම විතක්ක ටික ටික පහළ වෙනවා. අව්‍යාපාද විතක්ක ටික ටික පහළ වෙනවා. අවිහිංසා විතක්ක පහළ වෙනවා. සමහරු සද්ධාවට බර චරිත ඒක තේරුම් අරගන්නේ බාහිරේ ලෝකයේත් එක්ක ගැටුම් අඩිවීම හරහා Taman තේරුම් ගන්නවා Taman තුල හැබැයි වෙනසක් සිද්ධ වෙනවා කියලා. ප්‍රඥාචරිතයා තමන් තුළ තියෙන නෙක්ඛම්ම විතක්යන්ගේ වැඩිම අව්‍යාපාද විතක්යන්ගේ වැඩිම අවිහිංසා විතක්යන්ගේ වැඩිම හීන නූලෙන් දැක ගන්න. කාටවත් තේරෙන්නේ නැති වුණාට එයාගේ තියෙන අර සූක්ෂම ඥානවලට සූක්ෂම දැනුමට තේරෙන පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් දෙකම දැනගන්න ඕන. බාහිරෙන් Taman නිසා අනුන්ට කිසිම කරදරයක් ගැටුමක් නැහැ. අනිකයි නිවෙන සුළුයි. ඇතුළතින් Tamanගේ හිතත් අවුලෙන් තිබුණට එnde ende ende ende නිවෙන සුළුයි ආනේ ගතිය Tamanට තේරෙනවනම් යා බොහොම මේ ආර්යයන් වහන්සේ නමක් නැත්තම් රහතන් වහන්සේ නමක් බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් නොවුනට අනිවාර්යයෙන් මේ පාරට වැටිච්ච කෙනෙක් ඇත්තටම ජීවිතය ඊටාම සුන්දර වයස ගත කරන ආධ්‍යාත්මී සුන්දර වයස ගත කරන සාසනික වශයෙන් වටිනාකමක් ඇති පුද්ගලයෙක්. නමුත් එයා සමහර වෙලාවට නොදැන මේ කටයුත්ත වෙන්න පුළුවන් නිසායි බණහනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මේවා බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවානේ. මේවා මග සලකුණු හැතැම්ම ලකුණු දාලා දීලා තියෙනවානේ. මේ පාර අපිට හදලා දීලා තියෙනවානේ කියලා ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා කරනකොට මේක අද කාලෙත් අපි වාගෙන් බණ භාවනා කරන තවත් සබ්‍රක්‍මචාරිවරු ඉන්නවනේ. ඒ ඇත්තොත් මේ වෙන වෙන භාෂාවලින් කතා කරාට ගොළු භාෂාවලින් කිව්වට යතොත් පාරට වැටිලා ඉන්නේ. ඒගොල්ලොත් මේ ලිහිකන යන්නේ කියලා ඒ බාහිර තේරුම් ගන්නවා. සමහරව ඇතුලෙන් තේරුම් ගන්නවා. ඉතින් මේ දෙක අතිනත ගන්න ඕනේ. අතිනත ගන්නකොට ශාසනේ වැඩෙනවා. අභ්‍යන්තර ශාසනේ බාහිර ශාසන දෙකම වැඩෙනවා. ඉතින් ඒක අපි භවනා කරන එක නගරන්නේ ඒකට සාක්ෂිකාරයක් වෙන එක විතරයි. මේ වැඩෙන ශාසනයේ තමයි සාක්ෂිකාරයක් වෙනවා. නිරීක්ෂකෙක් වෙනවා. එනතු ආඩම්බරයක් ගන්න නැහැ. මමයි ශාසනය වඩන්නේ. මගේ මේවා කියලා ගන්නෑ. නමුත් අපිත් ඒ පෙර ගමන් කළ උතුමන් වගේ අපිව දකිනවා. අපි අපි දැක දැක සාක්ෂි වෙනවා කියන සතුට තියෙනවා. ඉතින් යනෝ බලනකොට ඉස්සල්ලා මේ අදහස හිතට ගත්තා. මොකද්ද මේ කෙලෙස් ඇතිවීම එතන එතන සිද්ධ වෙන්නේ අපි නොදැනුවත්කම නිසායි. අපි මේ කාමයට නැත්නම් කාම ආසාවට තෘෂ්ණාවට දැන නොදැන පහඳින නිසායි. නමුත් ඒ ඒ දෙන්නම ඒ නොදැනීම සහ කාමය අප කෙරෙහි නැවත අපිට කිසිම සුබ සිද්ධියක් සලකන්නේ නැහැ. ඒක අපි දාසයෝ විදියට, වාල්ලු විදියට, නාස්ලනු දාගත්ත මීහරක් විදියට අපි ලව જાතිය බෝ කරණ්ඩයි. අපි ලව්වා මේ කාමයට දාසකම් කරණ්ඩයි බැඳනවා මිසක්කා කිසිම ගෙවීමක් නොකර අපි දාසකත්වයේ පවත්වනවා. ඒ වෙනුවට මම මේ කරන්නේ කැඹිරිල්ලක්. මේක සාපයක්. මේක හුනියමක් ඒ නිසා මම මේක දැනගන්න ඕනේ කාටද මම මේ කඹරන්නේ කියලා, කාගේ න්‍යාය පත්‍රයද මම වැඩ කරන්නේ කියලා. ඒ තමයි ළඟ තියෙන අවිද්‍යාව ඇති හැටියෙන් දැක ගන්න පුළුවන් නම් මේ තණ්හාව කියන එක ලුණු වතුර බොන්නා වගේ කවදාකවත් සංසං සංසිඳවන්න බැරි එකක් කියලා තේරුම් ගත්තොත් යාට තේරෙන පටන් අර ගන්නවා. මේ ලෝකෙ මෙහෙමම තියෙද්දි ලෝකෙ කිසිම මේ සුද්ධියක් නොවි Tamanට සුද්ධ වෙන්න පුළුවන්. ඒ සුද්ධ වෙච්ච දවසට තමයි ඒ අර කජ්ජනීය සූත්‍රයේ සරුවචනංශය සඳහන් කරපු විදිහට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මනුස්සයට කාමේ වෙලා තියෙන කාම වස්තු කියලා හිතානේ හිටියට බුදු ඇහෙන් බලනකොට ආර්යන වාසලගේ ඇහෙන් බලනකොට තමයි මේ සංකල්ප වලට තියෙන ආශාව මගේ රුචි අරුචිකම් වලට තියෙන මගේ රුචි අරුචිකම් පොදියට තියෙන ආශාව මගේ පෞරුෂත්වයට තියෙන ආශාව මගේ හොඳ නොහොඳ ඇබ්බැහි වල තියෙන ආශාව තමයි අපි මේ වරදට පොළඹන. සියලු ජඩකම් වලට හේතුව ඒකයි. ඒක නිසා නතේ කාමා යಾನි චිත්‍රානි ලෝකේ. බාහිරේ තියෙන විචිත්‍රත්වයේ නෙවෙයි අපි දාසකත්වයට බඳින්නේ. ඒකේ නෙවෙයි අපිට නාස්රණු වැටෙන්නේ. ඒකේ නෙවෙයි අපි කඹරන්නේ. අපි හිතාලින්නේ එහෙමයි. නමුත් Taman ළඟ තියෙන මේ කාමයට තියෙන ප්‍රේමේ කාමයට තියෙන මේ අනියන් සම්බන්ධතාවය නිසායි. ඒ නිසා තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ කාමේති විච්ඡාවයි අතෙත්ත දීරෝ විනේති ඡන්දා. ධීර පුද්ගලයා මේක දැනගෙන එයා තමන්ගේ තියෙන මේ කාම ඡන්දේ නැතිකරන්න නැත්තම් ඡන්ද රාගේ නැතිකරන්න කටයුතු කරන මිසක්කා ලෝකේ සුදු හිරුපිනිය සුදු පිරියම් කරන්න යන්නේ නැහැ. හුණු පිරියම් කරන්න යන්නේ නැහැ. ඒක කවදාකවත් කරන්න බෑ. අපි එහෙම නැත්තම් හිතන්නේ නෑ නෑ මේ ලෝකයා සදාචාර වෙන්න ඕන. ලෝකෙ මට්ටම් වෙන්න ඕනේ. මේ මට නටන්න බැරි මේ පොළොව ඇදහිඳයි කියලා තමයි හිතන්නේ. ආන්න මේ දෙක අතර වෙනස තේරුම් ගැනීම සිද්ධ වෙන්නේ බොහොම හිමීට. එක පැත්තක් අපිට කියත හැකි කාමයේ තියෙන තනිකරම Taman අතේ. ඒක නිසා අපි ලෝකෙට දඩමීම කරන ලෝකෙට බැන්නට නැහැදිච්ච හිතම තමයි මේකට හේතුව කියලා අපිට දාර්ශනික වශයෙන් පිළිගන්න පුළුවන්. පිළිගත්තට මොකුත් වෙන්නේ නැහැ. තාම කාමයට පහඳිනවා. තාම කාමයට දාසකම් කරනවා. ඉතින් ඒතර ප්‍රතිපදාවක් නැහැ. නමුත් ප්‍රතිපදාව යන කෙනාට මේක දැනගත් අය අවසාන නිෂ්ඨාව මේකේ කියන දෙක අතරමැද යම් යම් විපරිණාම සිදු වෙන දිනුකම් සිද්ධ වෙන ප්‍රගතියක් පෙන්වන අවස්ථා සරුවචනාංශ ජීවමානව ඉන්න කාලේ යම් යම් ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන සිද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කියන එක මගේ මෝඩකමට මට වැටහෙන්නේ. මේ හරිද ස්වාමීන් වහන්සේ කියලා ඒ බුදුහාමුදුරුත් එක්ක හගිස්සලා දේශනා කරනකොට ඒක බුදුරජාණන් වහන්සේට කොච්චර සතුටක් ඇති වෙනවද කියනවනම් ඒක තමන් වහන්සේගේම ශ්‍රී මුක දේශනාවක් බවට පත් වෙන්න නැවතත් සරුවත් ජනන්සේ ඒකම කියනවා හරි හරි උඹ අල්ලගෙන තියෙන පොට හරි ওই පොට දිගේ ඵලයන් කියලා. ඉතින් ඒක ඇහෙනකොට පේනවා ඒ එදා උන්වහන්සේලා ගැටේ ලියපැටිම තමයි අපිත් ලියන්නේ. උන්වහන්සේලා ඒක අර බාගෙට දිරවපු ආහාරයක් කන්න දෙනවා වගේ අපිට සරුවචනාන්දේ කියන ගැඹුර තේරෙන්නේ නැති වුණාට එදා හිටපු වකවානුවේ හිටපු යම් යම් ස්වාමීන් වහන්සේලා කර ප්‍රකාශ සමහරට දිරව ගන්න පුළුවන්. සමහරලාට අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අපි මේ සූත්‍රය අරගත්තට මේ සූත්‍රය කරුණු තේරුම් ගන්න අපිට අනිකුත් සාධක සූත්‍ර ගත්තොත් අපිට සමහර විටක අපි ඊයේ සාකච්ඡා කරපු කාරණාව තව ටිකක් පැහැදිලි වෙන්න ඉඩ තියෙනවා මේ භණ්ඩන කලහ කියන තැනට යෑම සහ නොයෑම යෝගාවචරයක් අත්දකින්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම පොඩ්ඩක් මේ පසුබිම නිදානේ මතක් කරලා දෙන්නම්. ඔය සරුවච්චන් වහන්සේ වැඩි ඉන්න කාලේ හිටපු මේ මාළුන්ගේ පුත්ත කියන ස්වාමීන් වහන්සේත් සරුවච්චන් වහන්සේත් අතර ඇති වෙච්ච දෙබසක් අපේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සඳහන් වෙනවා. මානුක්‍ය පුත්තු කියන්නේ මේ ගාල්ලෙන් ආපු වගේ නාකියෙක්. නාකි කට්ටියගේ එක්කෙනෙක්. හොඳට වයසක එක්කෙනෙක්. ඇවිල්ලා පැවිදි වෙලා සරුවච්චන්හන්ස ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාංශ මම ූපකට්ටෝ ඒකමත්තෝ අප්‍රසිද්ධයෙන් විවේකගත වෙලා දිගටම භාවනා කරන්න යන්න හදන්නේ අනේ ස්වාමීන් වහන්සේ මට මේ කමටහනක් දෙන්නයි කියලා. ඉතින් ඒක සාධාරණයි මොකද ਸਰවචනanse දැක්කට පස්සේ නාකි වුණා වේවා තරුණ වුණා වේවා කමටහනක් ඉල්ලන එක. නමුත් ਸਰවචනanse කියනවා මේ නාකියා මේ නාකි වෙලා මෙහෙම කතා කරනවා ඊළඳාරේ කොච්චර මගෙන් කමටහන් ගන්නයි ඉල්ලයිද. මම දැන් කොච්චර බණ කියලා තියෙනවා. තවත් ඇවිල්ලා මගේ පුද්ගලිකව කමටහන් ඉල්ලනවා කියලා නිකන් රොස්පරොස් වගේ නිකන් ඉතින් ඒක liverලා ඒ කියන්නේ ආපු ගමම අතර දොළපි දෙන්නේ දෙන්නේ මාළුක පුත්තු සාංශර කියනවා ඔබ මේ නාකි වෙලා තවත් මගෙන් අලුතෙන් කමටහන් ඉල්ලනවා එහෙමනම් මේ දැන් හැදෙන ඊලන්දාරේ කොච්චර මයි පිටිපස්සෙන් ඉපාද කියලා නිකන් හලහප්පලා අතාරින්න අහලිවර වෙලා එහෙම කරලා උන්වහන්සේත් එක්ක සර්වචන් වහන්සේ පොඩි දෙබසකට යනවා පොඩි කතා සල්ලාපයකට යනවා උඹට හිතෙන්නේ කොහොමද මාළුන්ගේ පුත්ත <clears throat> යං කිංචි චක්කු විඤ්ඤය රූපා දිත්තං අදිට්ඨපොබ්බං නපස්සති නපස්සිසanti අත්ති මේ තස්ස ප්‍රේමං වා ඡන්දං වා රාගං වා කියලා ප්‍රශ්නයක් අහනවා ඒ පාලියෙන් තියෙන ඒ පාඨය සිංහලට ගැහුව දැම්මොත් අපට තේරෙන භාෂාවෙන් මාළුන්ගේ පුත්තේ උඹ මොකද හිතන්නේ ඇහැට පෙනෙන රූප කියලා જાතියක් තියෙනවනේ මේ වර්ණ సంతාන වර්ණ වර්ණේ සහ සටහන තමයි අපිට පේන්නේ. රූප කියලා අපි අඳුනගන්නේ රූප රූප කියලා. ඒකේ වර්ණය අපිට පේනවා. ඒකේ සටහන පේනවා. ඕක තමයි පේනවා කියන්නේ. ඒතර මේ වර්ණ సంతානයක් තියෙනවා ඇහැට අඳුරන පුළුවන් කනට ඇහෙන්නේ ඒක නාසයට දැනෙන්නේ නැහැ. කනට දැනෙන්නේ නැහැ. කයට දැනෙන්නේ නැහැ. දිවට දැනෙන්නේ නැහැ. ඒක ඇහැට දැනෙන්නේ මේ වර්ණ රූපය ඇහැට දැනෙන්නේ. අන්නේ වර්ණ රූපයක් තියෙනවා අදිත්තං අදිත්ත පුබ්බං. ඔබ දැක්කෙත් නැහැ පෙර දැකලත් නැහැ. න පස්සති න පස්සිසanti. දැනට බලන්නෙත් නැහැ ඉස්සරහට බලන්න වෙන්නෙත් නැහැ. අන්න එවැනි චක්කු විඤ්ඤාය රූපයකින් උඹට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්ද? දැක්කෙත් නෑ, දකින්නෙත් නෑ, බලන්නෙත් නෑ, බලන්න වෙන්නෙත් නැති රූපයකින් රූපයක් නිසා මට කෙලස් පහළ වෙන්න පුළුවන්. උඹට ඡන්දයක්, කැමැත්තක්, රාගයක්, ආසාවක්, තණ්හාවක් පහළ වෙන්න පුළුවන් කියලා. හිමාලංගපුත්තු සාංශේ බුදුහාමරගෙන නොහෙතම් බන්තේ එහෙම දැක්කේ නැති රූප වලින් කෙලස් පහළ වෙන්න බෑ. ඊට පස්සේ සරුවචනාංශේ මේකම තහවුරු කරන්න අහනවා. ඒ වගේම සෝත විඤ්ඤය සද්දා. කනට ඇහෙන සද්ද කියලා જાතියක් තියෙනවනේ. ඒ සද්ද ඇහැට වැටුණට දැනෙන්නේ නැහෙනි. නාසයට වැදුනට දැනෙන්නේ නැහනේ. දිවට දැනෙන්නේ නැහනේ. කයට දැනෙන්නේ නැහනේ. කනටමනේ දැනෙන්නේ මේ ශබ්ද කියන රූපය. ශබ්ද රූපේ. අන්න එහෙම සද්දයක් තියෙනවා. අහලත් නැහැ, දැන් අහමිනුත් නැහැ, ඇහෙමිනුත් නැහැ, මත්තට ඇහෙන්නෙත් නැහැ. එහෙම සද්දකින් ඔබට හිතට කාම විතක්යක්, රාගයක්, ඡන්දයක්, ප්‍රේමයක් පහළ වෙන්න පුළුවන්. ඒතරත් මාළුන්ගේ පුත්‍ර ශාංශ කියනවා <clears throat> නොහෙතම් බන්දි. මෙහිම ඇහිච්චෙත් නැති අහන්නෙත් නැති <clears throat> ඇහෙන්නෙත් නැති මත්තට ඇහෙන්නෙත් නැති රූපකින් ශබ්ද රූපකින් කෙලෙස් උපදින්නේ නැහැ. ඉතින් ඒ විදිහට ගඳ රස පහස වශයෙන් බුදු ජානනාචි ඉදිච්ච කෙහෙල් ගෙඩියකින් ලෙල්ල ගලවලා මදේ වෙන් කරලා දෙන්නා වගේ මාළුන්ගේ පුතු ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලෝකේ තිබුණාට අපිට හැම එකෙන්ම කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඒකෙන් කියනවා කෙලස් පහළ වෙන්නේ මේ මොහොතේ යමක් ඉදිරිපත් වෙලා තියෙනවද ඒකෙන් විතරයි. මේ වෙලාවේ යම් වෙලාවකට බැලුවොත් හෝ පෙනුනොත් ඒ වචන දෙකම ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. උඹට පෙනුනොත් හෝ උඹ බැලුවොත් ඒකෙන් තමයි කෙලස් පහළ වෙන්නේ. උඹ ඒක දන්නවනම් ඔන්න උඹ පළවෙනි 150ක් ප්‍රශ්න වලින් විසඳිලා. උඹ දන්නවා දැම්මට කෙලස් පහළ වෙන්නේ මේකෙන් කියලා. ඒක එක්ක ඇහැට පෙනෙන රූපයක් නැත්නම් ඇහෙන් බලන රූපයක්. එහෙනම් කනට ඇහෙන සද්දයක් නැත්නම් කනේ කන යොමා අහන සද්දයක්. නැත්නම් නහයට දැනෙන ගඳක් නැත්නම් බල්ලෝ ඉවාලන්න වගේ ඉවාලාලා බලන සද්දය ගඳක්. එහෙම නැත්නම් දිවට දැනිච්ච රසයක් එහෙම නැත්නම් රසමස උලක් හොය හොයා ගිහිලා දිව දාලා බලන එක. නැත්නම් කයට දැනිච්ච පහසක් එහෙම නැත්නම් කය විහිදුවලා ප්‍රසාරණය කරලා අල්ලන පහසක්. ආන්න මේ වගේ දෙයකින් කෙලස් එනවා. ඉතින් මේක මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට මේ මේ සරුවඥාන්සේගේ මේ සරුවඥ ප්‍රකාශනය විශාල ජයග්‍රහණයක්. ඒ මොකද අතීතේ යන්තාක් රූප තිබුණා නම් ඒ රූප වලින් අපිට කෙලෙසෙන්නේ නැහැ. අනාගතේ යන්තාක් රූප පේන්න පුළුවන් නම් එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ. මේ දැන් වර්තමානයේ රූපයක් තියෙනවා නම් ඒකෙන් තමයි එන්නේ. ඒ වගේම සද්ද කොච්චර ලෝකෙ තිබ්බත් එහෙම Tamanට කෙලෙස් උපදින්නේ නැහැ. Tamanට අවිද්‍යාවත් තණ්හාවක් උපදින්නේ නැහැ. දැන් මේ වෙලාවේ කන පීලි ගන්න හද්දෙන් තමයි කෙලෙස් හෝ කුසල් සිද්ධ වෙන්නේ. නාසයේට ගඳවල් සුවඳවල් කොච්චර ලෝකෙ තිබ්බට එහෙම කටුක භාවයකින් හෝ මිහිරි භාවයකින් කෙලෙසෙන්නේ මේ වෙලාවේ අස්පනා පිට වෙනවනම් එතනින් තමයි කෙලෙසෙන්නේ. ඒ වගේම දිවට රසවල් කොච්චර දෝ තියෙනවා. අමිහිරි තීත කොච්චර දෝ තියෙනවා. නමුත් එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ මේ වෙලාවේ දිවට දැනෙනවා නම් ඒකෙන්. කයට දෙන්න තියෙන දස 32ක් දඬුවම් අපාදු කොච්චර දෙවුනත් කවදාකවත් කෙලෙසක් එන්නේ නැහැ. ඒකෙම ලැබෙන තියෙන රාජ සම්පත්, කුමරු කුමරි සම්පත් මොනවා ගැන තිබුණත් ලෝකේ කෙලෙසෙන මේ දැන් මේ ගෑවෙනා තියෙන එක විතරයි කෙලෙස් උදින්නේ. ඉතින් ඒක නිසා පේනවා වර්තමානයේ විතරයි මේ කෙලෙස් කතාව තියෙන්නේ. අපි මේ අතීතනාගතේ වූ අල්ලගෙන ඇඬුවට දෙඩුවට චර්චුරු ගෑවට වාද විවාද කරාට මේ ਸਰවචනසේ ගණන් ගන්න මොකද එව්ව ගෙවිච්ච දේවල් වෙන්න තියෙන දේවල් දැන් වර්තමාන විතරයි වෙන්නේ. ඒ වගේම මෙතන තවත් ගැඹුරක් තියෙනවා. අපිට දැන් ඇහැට රූප පේන්න පුළුවන්, කනට ශබ්ද ඇහෙන්න පුළුවන්, නාසයට ගඳ දැනෙන්න පුළුවන්, දිවට රස දැනෙන්න පුළුවන්, කයට පහස දැනෙන්න පුළුවන් නිසා දොරවල් පහක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන එව්වට බාහිර අරමුණු පහක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන වල කියනවා ඇහ කන නැහැය දිව කය. ඒකට බාහිරෙන් ගොදුරු වෙන අරමුණු වලට කියනවා බාහ්‍ය බහිද්ධායතන වලට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියලා. ඉතින් අපිට පේනවා දැන් මේ හයකින් කෙලස් ගලන්න ඉඩ තියෙනවා. නමුත් මේ සූත්‍රයේ එච්චරම ප්‍රකට නැහැ මුත් පේනවා ඇහෙන් රූප බලනකොට ඒ චිත්තක්ෂණේ කාදාකවත් කනේ කෙලෙස උපදින්නේ නැහැ නාසයේ කෙලෙස උපදින්නේ නැහැ දිවේ කෙලෙස උපදින්නේ නැහැ කයේ කෙලෙස උපදින්නේ ඇහෙන් රූප බලනකොට උපදින කෙලෙස් ජවය කොච්චර බලවත්ද කියනවනම් ඒක කන බීරි කරනවා නාසය අක්‍රිය කරනවා දිය අක්‍රිය කරනවා කය අක්‍රිය කරනවා ඒක රජ වෙන්නේ අර හතර දෙනාම තලාව බලන ඒ එකකින්වත් කෙලෙසෙන්නේ නැහැ. ඒ නිසා එක වෙලාවකට වර්තමාන දී ඇති මොහොතේ ගත්තත් මේ දොරවල් පහක් තිබුණට මේ හැම කෙනාම එකිනෙකත් එක්ක රණ්ඩු කරන නිසා ඇහෙන් රූප උපදින වෙලාවට අපි කන නිවන් දැකලා තියෙන්නේ. නාසය නිවන් දැකලා තියෙන්නේ. දිව නිවන් දැකලා තියෙන්නේ. කය නිවන් දැකලා තියෙන්නේ. නමුත් දන්නේ නැහැ. මොකද අපිට කෙලස් නලියන ඇහත් එක්කම නලිය නලිය ඒකේ දිග පළල ඒකේ වර්ණය ඒකේ සටහන් බල බල මත් වෙනවා කොච්චරද කියනවනම් ඒ වෙලාවේ කණෙන් සද්ද ඇහෙන්නේ නැති බව මනුස්ස මනසකට ගෝචර වෙන්නේ ඒ වෙලාවට නාසයකට ගඳක් ආවට දැනෙන්නේ නැති බව මනුස්සයට කාදාකත් තේරෙන්නේ ඒ වගේම දිවට රස තිබුණාට දැනෙන්නේ නැහැ. කයට පහස තිබුණාට දැනෙන්නේ නැහැ. මොකද මුළු හිතින්ම අර හිතට ගන්න බල එක අරමුණයි. දී ඇති වෙලාවට ගන්න බල එක අරමුණයි. ඒක දැන් නතු වෙලා ඉවරයි. යෝග වෙලා ඉවරයි. සිද්ධි වෙලා ඉවරයි ඇහත් එක්ක. ඇහත් එක්ක හිත සිද්ධි වෙච්ච වෙලාවක ඒ හිතට කනෙන් එන සද්ද ගැන තකන්න වෙලාවක් නැහැ. නාසයෙන් එන ගඳ ගැන බලන්න වෙලාවක් නැහැ. දිවෙන් එන රස ගැන බලන්න වෙලාවක් නැහැ. කයට එන පහසක් ගැන බලන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවේ එයා බලන්නේ පමණයි, අසන්නෙක් නොවේයි. ගඳ රස පහස විඳින්නෙක් නොවේයි. නමුත් ඒ පුද්ගලයා ඒ අනෙක් ආයතන තුනෙන් කෙලෙස් නොවන බව දන්නේ නැහැ. අර ඇවිල්ලා තියෙන කෙලෙස් වලට මත් වෙලා ඉන්න හින්දා. නතු වෙලා ඉන්න හින්දා. ඒකට දාස වෙලා ඉන්න හින්දා. ඒකට පහඳින හින්දා. ඒකට ගෙලීගෙන ඉන්න නිසා මත් වෙලා. ඉතින් ඒක නිසා මේ කාරුණු දෙක ගැට ගහපුවාම අතීත අනාගත වශයෙන් අපි කෙලෙසෙන්නෙත් නැහැ. රූපයක් බලමින් ඉන්නකොට කනෙන් අහෙන් දිවෙන් කියලා සෙන්නෙත් නැහැ. සද්දයක් අහනකොට ඇහෙන් කනෙන් ඇහෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියලා සෙන්නෙත් නැහැ. හොඳටම ගඳකට හිත මුළු හදින්ම ගඳක් බල බල ඉනකොට සුවඳක් හරි ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් කෙලස් නැහැ. අපි කයෙන් හොඳ පහසක් විඳ විඳ ඉන්න වෙලාවේදී අපිට රූප බලන්නත් බෑ කෙලස් උපදින්නෙත් නැහැ. ඉතින් මේ කාරණා දෙක සතියෙන් හොඳට ලෑස්තිලා ගිය මිනිස්සුෙකුට මිසක්කා තේරෙන්නේ අපිට වෙන්නේ අපි මේ රූපත් බලමින් ශබ්දත් අහමින් ගඳත් බලමින් රසත් බලමින් පහසත් ලැබෙමින් පූර්ණ ජීවිතයක් ගත කරනවා කියන. ඉතින් ඒ නිසා අපිට පේන්නේ මෙතන ජීවත් වෙන කෙනෙක් ඉන්නව අංග සම්පූර්ණ අත්දැකීමක් තියෙනවා. ඉතින් මේක කාටද බොරු කරන්න පුළුවන්? නමුත් සර්වඥාන්සේ මාළුන්ගේ පුත ස්වාමීන් වහන්සේට මේ පෙරණ කතාවෙන් මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ ඉඟි කරනවා. ඉතින් මාළුන්ගේ පුත්තා බෑහෙන් රූපයක් දකින්න වෙලාවේ මම මේ රූපයක් දකිනවා මේක පිළිබඳ අසත්‍යමත් වුණොත් මේ රූපයෙන් මට නූපන් කෙලෙස් උපදින්න පුළුවන්. ඒ නිසා මම දැන් ඉන්නේ රූපයක් දැකීමේ බව සතිමත් වෙනවා නම් ඒකට මං කියන්නේ දැකීම දැකීම මතින් නතර කරපන්. එච්චරයි බා. ඊට පස්සේ ඇහත් නිවන් දකින්න. ඇහ නිවන් දකින්නවා කනනාසයේදී කොහොමඩත් කෙලෙස් නැහැ. ඊට පස්සේ ඇහෙත් මත්තර පහළ වෙන්න පුළුවන් කෙලෙස් නතර වීම කෙරෙන්නේ කොහොමද? මම දැන් බලන්නේ රූපයක් බව දාන්න. ඉගෙන රූපෙට නත්තු වෙලා කටත් අරගෙන රූප බලන නෙවෙයි. මගේ ඇහැයි දැන් ඇමිනිලා තියෙන්නේ. ඇහැයි ආපాతගත වෙලා තියෙන්නේ. ඇහැටයි යමක් මුලිච්ච වෙලා තියෙන්නේ. මම ඒ බව දන්නවනම් ඒකෙන් එන්න දෙන කෙලෙසෙන්නෙත් නෑ. ඒක විහිං ඇහැ විහිං කනනාසයේ දිවකය දැන්නමත් යටපත් කරලා තියෙන්නේ. ඒ නිසා උඹ ඒ වෙලාවේ තේරුම් ගන්නවා මේ කෙලෙස් කොච්චර බලවත් වුණත් බලමුළු පහක් වශයෙන් පහර දුන්නත් අතීතනාගත වර්තමාන වශයෙන් පහර දුන්නත් ඔබ හරියටම කෙලෙසෙන්න පුළුවන් දොරටුවේ මුර දාලේ දාලා හිටියොත් ඒ චිත්තක්ෂණේ මේ බලකොටුවට කෙලෙස් නැහැ. ඊගා චිත්තක්ෂණේ හිත කනට යන්න පුළුවන් යන්නකොටම ඔබේ සතිය යොහුසුලු නම් අප්‍රමාදී නම් මම මේ රූප බල බල ඉඳලා දැන් සද්දකට ගිය බව දැනගන්න පුළුවන් දැනගත්තොත් එයින් මතුවෙන්න පුළුවන් කෙලෙස් සම්බන්ධයෙන් ඔබ ක්‍රියාත්මක වෙනවා නම් නෝපන්න කුසල් නොයිපද වීම පිණිස ගන්නා වැර ඒක සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන කතා කරනකොට ඒක බොහොම ගරු ගම්භීර විදියට සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති කනට දැන් සද්දයක් ඇහිමින් තියෙනවා. ඒකේ තාම කෙලෙස් පහළ වෙලා නැහැ. මේ ඇහෙන සද්දෙට නතු වුණොත් ඇහෙන සද්දෙට මත් වුණොත් මේක කර්ණ රසායන සංගීතයක් කියලා හිතාන ඕක රෙකෝඩ් කරගන්න ඕනේ ඕක අල්ලගන්න ඕනේ කියලා ඇල්ලුවොත් නූපන්න කුසල් පහළ වෙනවා. ඒ නිසා මම ඡන්දයක් ඇති කරගන්නවා. ඇහැ දැන් කන දැන් ටිකක් ඔද්දල් වෙලා තියෙන. කනෙන් දැන් කෙලෙස් එන්න පුළුවන්. මම ඡන්දයක් ඇති කරගන්නවා. කාමච්ඡන්දේ පහළ නොවි කාමච්ඡන්දේ පහළ වීමේ වග විභාගය දැනගන්න කුසල ඡන්දේ මට පහළ වේවා. මගේ දැන් කෙල දුර්වල තැන වෙලා තියෙන කණයි. මගේ සතිය කනේ පිහිටාවා කියලා. ඒට ලෑස්ති වෙන ගතියට කියනවා ඡන්දං ජනේති. ඡන්දං ජනේති කිව්ව පළියට හරියන්නේ අපි කන කඩප්පුලි දහතර දොරා කට්ට වඳුරු නොකෑමනා කණක් තියෙන. කුණු හරපෙටමයි කැමැත්ත. බණ ඇහෙනකොට කියනවා මතක හිටින්නේ නැහැ ස්වාමීන් වහන්සේ කොච්චර කිව්වත් කවුරු හරි කුණු අරපයක් කියපු ගම ඒ කියපු සාද්දේ ප්‍රාසේ සේරම හිට වෙනකොට මතකයි. හොඳ දෙයක් කියනකොට කියනවා හරි අමාරු හිතේ ධානයේ. කවුරු හරි කෙනහිලි කිය බතක් කියව එකක් මතක තියාගන්න බෑන කොච්චර ලස්සන මතක හිටිනවද කියලා. ඒක මේ එකෙක්ගේ දෝෂයක් නෙමෙයි කණේ හැටි. එයාට දැනෙන්නෙම කෙනහිච්ච දේවල් විතරයි. ඒ නිසා ඒකට වෑයමක් ගන්න ඕනේ. මනාපය ඇති වුණාට හරියන්නේ නැහැ. නකෝපණී තම්බික වෙචං ඉච්ඡේව පත්තබ්බං කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මට මේ කණේ කෙලස් පහළ නොවේවා කියලා අහිංසක පැතුමක් පැතුවට හරියන්නේ නැහැ. ඒකට ඡන්දයක් ඇති කරගන්න ඕනේ. මේ තාම නෝපන් කෙලස් කෙලස් එnde ඉඳ තියෙනවා. ඊට පස්සේ වායමති. ඊට පස්සේ විරියන් ආරම්භති. දැන් මේ සද්ද ඇහෙනකම මෙනෙහි කරන්න ඕනේ. දිගින් දිගටම දිගින් දිගටම ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා. නොඋනොත් අනේ මේ භාවනා කරන්නේ නෝට සද්දයක් ආවනේ නැද්ද කිම් මේ සද්ද කියලා තරහක් එන්නේ ඉඳ තියෙනවා. එහෙම නැත්නම් මේ නන්දාමාලනී සින්දු කියන්නේ අමරදේව සින්දු කියන්නේ අනේ ශෝක් කියලා ඒකට ආසාව ඇති වෙන්නේ ඉඳ තියෙනවා. ඒ වෙනුවට සද්ද සද්දයක් සද්දයක් සද්දයක් කියලා දිග්ගට්ටොම මෙනෙහි කරන එක චන්දං ජනේති වායමති වීර්ය ආරම්භ කියලා කියනවා. මේක මෙනෙහි නොකලා නම් මේකට වැදගන්න ඉඩ තියෙනවා මනාපමනාව. සද්දයාවට කමන්නේ මනාපමනාව පහළ වීම මගේ නන්දාමාන්නේ එහෙම නැත්නම් අපර දේව සින්දු කිව්වට ග්‍රීක කාරයෙකුට කිසිම සද්දයක් ආසාවක් එන්නේ නැහැ. ඊවංශදී මේ කාටද හීනෙන් දොඩවනෝ මේ මොනවද කියන භාෂාව තේරෙන්නේ නැහැ කියලා. මොකද ඌ ග්‍රීක. ඒකේ රාගයනේ මට විතරයි. එහෙම නැත්නම් ප්‍රභාකරන් කතා කරනවා නැද්දකින් ඔක මැරෙන්න එපාද කියලා තරහක් එන්නේ මට විතරයි. මොකද ප්‍රභාකරන්ගේ අම්මට එහෙම ඉන්නේ නැහැ. නිසා තරහා හෝ ආසාව ඇති කරන්නේ මගේ හැදිච්ච හැදියාව හැටියටයි. ඒක හැම කෙනාටම එන්නේ ආන්න ඒ නිසා මම දැනගන්න ඕනේ මේ කෙලෙස් එන්නේ ප්‍රභාකරන් කතා කරපටියටවත් නන්දාමාලිනී අමරදේව කිව්ව විදිහට නෙවෙයි මම ඒක දිහා බලන හැටියට ඒ නිසා මම ඒක දිහා දැනගන්නම් දිගට මෙනෙහි කිරීමක් කරොත් චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පක්කන්න හති දැඩි කරලා අල්ලගන්න ඕනේ මේ වෙලාවේදී අබිරමණයට ගියොත් මේ වෙලාවේදී මේකට ද්වේෂ කරන්න ගියොත් ඒකාන්තයෙන් නූපන් කෙලස් ප්‍රවාහයක් වෙනවා තමන් මේ අල්ලාගත්ත සුද්ධ කරගත්ත මේ චිත්ත ප්‍රවෘතිය මේ විඥාන ස්රෝතය නොකෙලසි පැවැත්වීම සඳහා දත්ත කාගෙන මෙනෙහි කරගෙන චිත්තම් පග්ගන්හාති කියලා හිත දැඩි කරගන්නවා පදහති ඒක නිකන් දත කාලා අල්ලගෙන ඉන්නවා එන්න දෙන්නේ නැහැ ඉතින් එතකොට පියවර කීයකින් එයා මේ සතිය ඉදිරියට ගිහිල්ලාද පළවෙනි දේ දන්නා මම හිත තියෙන්න ඕනේ පරියංකේ ආනාපානෙ. දැන් නැහැ. දැන් තියෙන්නේ සද්දෙක. ඔන්න සද්දේ තියෙන නිසා Taman දන්නවා දැන් කෙලෙස් උපදින දොර සෝත ප්‍රසාදේ. කනේ ඔපේ තමයි කෙලෙස් වෙන්නේ. ඒ සද්දේ එක්ක මිහිරි එක්ක අමිහිරි නැත්තම් මනාපමනාප දෙක පහළ වෙනවා. දැන් ඒකත් පහළ වෙලා. මේ මනාපමනාප දෙකත් එක්ක තමයි කෙලස් පහළ වෙන්නේ. නිසා මම මට පහළුනේ මනාපයක් මට පහළුනේ අමනාපයක් කියලා කමඨහන් වார்த்தාවට ලියන්න තරමට. අර සද්දයක් ඇහුණා. මම සද්දෙ මෙනෙහි කරා. ඒ සද්දෙ ස්ත්‍රි සද්දයක්, ඒ සද්දෙ පුරුෂ සද්දයක්, ඒ සද්දේ ළඟට එන සද්දයක්, ඒ සද්දේ දුරට යන සද්දයක් මට මේ සද්දෙන් මනාවේ පහළ වුණා. මට මේ සද්දෙන් අමනාවේ පහළ වුණායි කිව්වනම් தත්ත්වේ පාන්නේ යටතේ තියෙනවා. තාම කෙලෙස් පහළ වෙනවා නමුත් Taman දන්නවා මෙන්න කෙලෙස් පහළ වෙන හැටි කියලා. ඊට පස්සේ යාට තවදුරටත් ඒ ගැම්ම කන් නැතුව කෙලෙස් ප්‍රහාට ඉද නොදී ඉඳනං දිගටම සද්ද අබිරමණය කරනවා වෙනුවට මේ නාසිකාග්‍රේ පැවැත්විය යුතු හිත කාය ප්‍රසාදේ පැවැත්විය යුතු හිත දැන් තියෙන සෝත ප්‍රසාදේ මේ සෝත ප්‍රසාදයේ තියෙන දුර්ලකම නිසා දැම්මට මනාපන්මා පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම ඒ දැනුම මෙතන ඉන්න ඕනේ නමුත් මෙතන ඉන්නේ කියලා මෙන්න මේ අවධිය මම ලබනද කොච්චර භවනා කරලා තියෙනවද කොච්චර බණ අහලා තියෙනවද කොච්චර ධර්ම සාකච්ඡා කරලා තියෙනවද අනේ ඔක්කොගෙන් ප්‍රතිඵලයක් වශයෙන් මට තේරෙනවා දැන් මේ කනට කංකලු සද්දයක් ඇහෙනවා එහෙම නැත්නම් කන පීරි ගන්න ගෝරනාඩුවක් ඇහෙනවා. ආන්න ඒක දැනගෙන කියන්න පුළුවන් නම් මට මේ ඇතිවෙච්ච සත්‍ය නිසා හිතට මනාපයක් පහළ වුණා. හිතට අමනාපයක් පහළ වුණා කියලා වාර්තා කරනවායි කියලා කියන්නේ බුදු වුණා වගේ වැඩක්. බුදු වුණා වගේ වැඩක්. නිවන් දැක්කා වගේ වැඩක්. කෙලෙස් ඇවිල්ලා. නමුත් කෙලෙසෙන්ට දෙන්නේ එන කෙලෙස් ප්‍රමාණය දාන්නෝ. දැන් Taman දන්නෝ හරියට මම මේ වාහලක රජ වාසලක වටකොටු තාපේ මුරකාරයා ඉතින් දැන් Taman අතින් වැරදිලා රජුරන්ට වෛර කරන මිනිස්සෙක් වෙස්සලාගෙන දැන් නගරයට ඇතුළු වුණා. එයා දන්නවා මගේ දුර්ලභම නිසා නගරයට ඇතුළු වුණා. එයා වහාම කරන්නේ මොකද්ද? නගරේ ආරක්ෂාවට කතා කරලා කියනවා මෙන්න මෙහෙම කෙනෙක් ආවා. පොඩ්ඩක් ගැන බලපන් මට සැකයි. එයා ඉතින් වැරද්ද වුණාට එයා දන්නවා නිවැරදි කරන්න ඒකට ආරක්ෂා අමාත්‍යාංශයට දැනුම් දෙන්න ඕනේ. දැනුම් දුන්නාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. එයා දන්නේ නැතුව හිටියානම් මෙයා යාළුවෙක් කියලා හිතුවනම් ඉතින් විනාසයි. ඒ වගේ දැන් අපි එන කෙලෙස් අඳුරනවා. එන කෙලෙස් ඇතුළට ගිය බව දන්නවා, රාත්තල් ගාන දන්නවා. අන්න මේක දන්නවනම් කාම කෙලෙස් නොයීම ඇවිල්ලා නැති උනට ආපු කෙලෙස් ප්‍රමාණය දන්නවනම් ඒ මනුස්සයා බුදු වුණා වගේ තමයි. නිවනක්ම තමයි. එයා බොහොම නිවනට ආසන්නයි. මොකද කොච්චර කෙලෙස් ආවත් එයා ප්‍රමාණය දන්නවා. මෙන්න මේක මේ සංසිද්ධිය කියවට පස්සේ බුදුහාමුදුරුවෝ මේක ටිකක් දිග කතාවක් ගිහිල්ලා තියෙනවා. දිග දිග සාකච්ඡාවක්. ඊට පස්සේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කියන එක හරියට වැටහුණා නම් මෙන්න මෙහෙමයි මෙතන වැඩේ. කියලා දැන් මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ තමන්ට වැටහිච්ච ආකාරය භවනා කළා නෙමෙයි මේ. කමඨහන වැටහිච්ච ආකාරය බුදුහාමුදුරන්ට වාර්තා කරනවා. බුදුහාමුදුරන්ට වාර්තා කරන්නේ මෙන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන විදිහට සතිය හිටියේ නැත්තම් වෙන හැටි. මෙන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන විදිහට සතියෙන් හිටියම වෙන හැටි කියලා බොහෝම ලස්සනට කියනවා රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තම් මනසි කරෝති මම මේ සෝතන් සද්දන් සුත්වා කියලා ගන්නත් පුළුවන් අපි එහෙම අරගමු එතකොට අපි ගත්තන දර්ශන කිට්ටුවේ සද්දයක් ඇහුවා ස්වාමීන් වහන්සේ හැබැයි සතිය නැහැ මට සද්දයක් ඇහෙනවා මට පුහුණු කරපු සතියකුත් නැහැ මම ඒකේ වටිනාකම දන්නෙත් නැහැ කණ්ඩ සද්දයක් ඇහෙනවා සති මුත්තා මොඩ මූඩ සතිය කියලා කියනවා. ඒ කියන්නේ මොට්ට වෙච්ච සතියක්. නැත්නම් සතිය නෑ. පිය නිමිත්තම් මනසිකරෝති. අනේ කාලයකට පස්සේ මම අසවල් පැරණි රසාංග සින්දුවක් අහනවා කියලා අර සද්දය ඇහෙනකොට අපි ඒකට ආපොම ප්‍රියමනාප තාලෙට ඒ සද්දය රස විඳිනවා. සාරත් චිත්තෝ වේදේති තංච අජෝස තිට්ඨති බොහොම බැඳිච්ච හිතකින් අනේ ඒකේ මේ ලාය හැටියට සංගීතය හොඳයි සංගීතය හැටියට පදමාලාව හොඳයි ගායකයාත් ලස්සනට ඒක ප්‍රාසය දාලා කියනවායි කියලා ඒ බැඳිච්ච රත්ත හිතකින් ඒක විඳිනවා තංච අජෝස චිත්තති අනේ මට මේක ලං වෙලා ටිකක් අහගන්න නැත්තම් මේක රෙකෝඩ් කරගන්න නැත්තම් කියලා අර අහන දෙයට ගෙවදිනවා නිමග්න වෙනවා ඒ ගැන අබිරමණය කරනවා දී වචන තුනක් සමහරලාට සරෝජන්සේ සඳහන් කරනවා නා අබිරමති අජ්ජෝසතිට්ඨති අබිවදති කියලා. ඒ වගේ හොඳ දෙයක් වෙනකොට ඒ ගැන වචන කතා කරනවා. අහවලටත් මේක ගිහිල්ලා කියන්න ඕනේ. මං එයාටත් මේක කියන්න ඕනේ කියලා හිත දොඩමළු වෙනවා. ඒකට බැහැගෙන අපි කියනවා සංගීතයේ රස විඳිනවා කියලා. සංගීතයට බැහැ ගන්නවා. ඊට පස්සේ අබිරමණය කරනවා. ඉතින් මේ මේ ගාත බන්ධන තියෙන අජ්ජෝත තිට්ඨති කියලා ඒකට ගෙවැදිලා සංගීත ලෝකයක් හදාගෙන තංච අජ්ජෝස චිත්තති තස්ස වඩ්ඩති වේදනා අනේකාරූප සම්භවයි. ඉතින් එයා සම්පූර්ණ සංගීත ලෝකෙක එහෙම නැත්තම් කියනවනම් ඒ කර්ණ රසායන සංගීතයේ ඉතින් රස විඳිනවා. රස විඳින්න නැති මිනිස්සු සංගීතයේ රස නොවිඳින්න අමනුස්සී කියලා පොත්වල ලියලා තියෙනවා දැකලා තියෙනවද මන් දන්නේ. සංගීතයේ රස විඳින්න බැන්න ඒක මහා අමනේ. දැන් මම නෑ. මම බොහොම සංගීතය දන්න කෙනෙක්. මම රස විඳිනවා කියලා ඒක විවිධ පැති වලට නිකන් තලු මරමර කනවා වගේ තංච අජෝස චිත්තති වේදනා අබිරමණය කරන් තස්ස වඩන්ති වේදනා අනේක ආරූප සම්භවා විවිධ විදිහට මේ විඳින ශබ්දය රස විඳින්න පටන් ගන්නවා ඒ රස විඳින්න ඉස්සලා පියවර රාශියකින් යාගිලා දන්නෙත් නැහැ කනේ හිත තියෙන්නේ කියලා දන්නෙත් නෑ මට දැන් මනාවේ පහළ වෙලා තියෙන්නේ කියලා. දන්නෙත් නෑ මේ වින්දනයක් යන්නේ කනට ඇවිල්ලා වදින්නේ රූප ධර්මයක්. මනස දැන් වින්දනයක ඉන්නේ. නාම ධර්මයක. ඒ මොනක්වත් දන්නේ නැහැ. ඉතින් ඒකේ පැත්ත මේ පැත්ත බල බල තලුමරපර රස විඳිනා වගේ අනේක ආරූප සම්මා අභිජ්ජා විහෙසාව චිත්තම සූපහඤ්ඤති. අනේ එහි මේ සද්ද අහගෙන ඉන්නකොට යාට කවුරු රැහිලෙම කතා කරොත් එහෙම හොඳට ඕම දොස් කියනවා බලපන් මගේ අබ්රස වින්දනේ සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරානේ මෙච්චර ලස්සන දෙයක් අහගෙන හිටියයි කියලා අර තද ද්වේෂයක් එන්න පටන් ගන්නවා වෙහෙසක් එන්න පටන් ගන්නව නැද්ද කි මේ කිවරනකම මේ මනුස්සයර පොඩ්ඩක් කරවණ ඉන්න බැරිද මම මේ සැප විඳින වෙලාව කියලා Tamanට අසහනයක් මානසික ආතතියක් අර අබිරමණයේ සැර මට්ටමේ හැටියට අබිරමණය උද්ග්‍රේකත මට්ටමට ඒක නැති වෙනකොට හෝ ඒකට බාධා වෙනකොට ඒකාන්තයෙන්ම අභිජ්ජා විහෙසාව චිත්තමස්සු උපහඤ්ඤති. හිත උපහඤ්ඤණය කරනවා මේ උපහඤ්ඤති කියලා කියන එක තමයි අසහන මේ තමයි සිංහල වචන හැදෙන හැටි අසහනේ ඇවිල්ලා තියෙන්නේ හඤ්ඤන හිංසා හානි කියන වචනේ උපහඤ්ඤති කියලා කියන්නේ දැන් හිතට දැඩි අසහනයක් එනවා. අනේ මේ ලස්සන සින්දුවේ දැන් ඉවර වේගන යනවා. එතෙන් ඒකට කවුරු හරි බාධා කරා. ඉතින් අර අබිරමණය වැඩි වෙන මට්ටමට, අජ්ජෝසනේ වැඩි වෙන මට්ටමට රූපේ සද්ද බින්දීමේ බාධා වෙන්න වෙන්න අ비ජ්ජාව විහෙසාව චිත්තමසූපහඤ්ඤති. ඒ කියන්නේ කාමච්ඡන්දේ යම්තාක් වැඩිද ඒහා ප්‍රමාණයට ව්‍යාපාදේතා විහිංසාවෙන්න පටන් ගන්නවා. මෙච්චර ලස්සන මේ කරගෙන ඉනකොට කවුරු ඇවිල්ලා ඔන්න මැදුරෙක් කෑවා. එහෙම නැත්නම් මකුණෙක් කෑවා. එහෙම නැත්නම් කවුරු ඇවිල්ලා කතා කරා. එහෙම නැත්නම් ඒ සද්දෙට බාධා වුණා. ඒ හැම දෙයක්ම අර අහගෙන ඉන්න සද්දෙට තියෙන කෑදරකම හා සාපේක්ෂ අවිද්‍ය ව්‍යාපාද එන්න පටන් අරගන්නවා. ඉතින් ඒ වෙනකොට මාළුක පුත් කියනවා ඒවං ආචිනතෝ දුක්ඛං. මෙයා මේ ඒ වෙලාවට අපේක්ෂා කරමුද කොහෙන්ද ආපු සද්දකින් විශාල දුක්ඛන්දක් හදාගත්තා. ආරා නිබ්බාණං උච්චති. ආ නිවනෙන් බොහෝම දුරස් වෙනවා. මේ වෙච්ච සංසිද්ධියට දාස වීම නිසා, අභිරමණය නිසා, අජෝසනය නිසා, අභිනන්දනය නිසා මේ විදිහට මේ මහලුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ රූප ඇහැ ශබ්ද කන ආදි වශයෙන් එකට එකට ગાථා සජ්ජහනා කරනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ අපි වල්මත් වෙන්නේ මෙන්න මෙහෙමයි මේ එක එක ඉන්ද්‍රියන් හරහා අපි නන්නත්තර වෙන්නේ මේ නිසයි අපි අසත්‍යමත් වෙන්නේ හිත පිට යන්නේ ඒ පිට යන හැම වෙලාවකම විශාල නූපන් කෙලෙස් රාශියක් එහෙම නැත්නම් වැවක බැම්ම කඩලා ගියා ඉතින් දෝරේ ගලන්න පටන් ගන්නවා ඉතින් මේ මිනිස්යාට හිතෙන්නේ ජීවිතේ හම්බෙච්ච වටිනා කලාතුරකින් හම්බෙච්ච රස වින්දනයක්. ඒක නැතිවීම විශාල ජීවිතයේ ඉච්ඡාබංගත්වයක්. ඉතින් මේ දෙක නිසා විශාල කාමච්ඡන්දයක් සහ අවිද්‍යාවක් ව්‍යාපාදයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ හා ප්‍රමාණයට නූපන් අකුසල් රාශියක් උපදින්න පටන් ගන්නවා. ඉතින් අතින් බලනකොට අපි එදිනදා ජීවිතේ ගත කරනකොට අහිංසකව අපි හිටියට ඒ අහිංසක ජීවිතය තුළ උපදිනා කෙලස් ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. රාත්තල් ගාන දන්නේ නැහැ. ටොං ගාන දන්නේ නැහැ. ඉතින් අපි කියනවා අපි හරි අහිංසකයි අප්පා ඉතින් සද්දයක් ආපුවම මොකද්ද ඇති වැරද්ද බලන්නකෝ එහෙන ගහන්න මට මේ වගේ කරදරයක් වුණානේ. මම බොහෝම නිහතමානී කෙනෙක් අහිංසක කෙනෙක් කියලා අපි ගැන අපි චරිත සහතික දෙනවා. මොකද සරුවචනාංශයේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ඇහි චාරයක් නැත්නම් කනේ චාරයක් නැත්නම් නහයේ චාරයක් නැත්නම් දිවේ චාරයක් නැත්නම් මනසේ කයේ චාරයක් නැත්නම් උපදින කෙලස් ප්‍රමාණය පිළිබඳ නොදන්න එකාට තමයි පුතඥය කියලා කියන්නේ. එයාට කියනවා අන්ධ පුතඥයයි කියලා. එයා දන්නේ මේ අල්ලන්නේ ගින්දරපා. පොඩි එකා ගින්දර අත ගන්න. එහෙනම් කරන්ට් එක දුවන වයර් එකක් අත ගන්න. එහෙම නැත්නම් ඇසිඩ් බෝතලයක් අල්ලනවා. ඉතින් මේ මනුස්සයා යාට තේරෙන්නේ නැහැ. ඇල්ලුවාට පස්සේ වෙන විනාශයට අරසාව පිළිබඳ හැඟීමක් නැහැ. අන්ධ පෘ탁ජනෙක් කියලා. ඊට පස්සේ බුදු මේ මාළුන්ගේ පුත්‍ර සාන් සඳහන් කරනවා දැන් සුතව ආර්ය ශාවකෝ කොහොමද කරන්නේ? ඇසු විරු ඥාන ඇත්තා වූ ලෑස්ති වෙලා මේකට යන්නා වූ නැත්නම් අපි ගොත් භාවනා හතරවෙනි දවසේ ඉන්නා වූ යෝගාවචරේ කොහොමද කරන්නේ? ඒ ඒ ඒ ගාථා ලයටම තමයි මාළු මේ තාම කතා කරන්නේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර ඉස්ලා හුරතලයක් පානවා. නසෝ රාජ්‍යසු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ. රූපේ අබිරමණය කරන එක මවන්නේකට ගැලපෙන්නේ නැහැ. මම රූපයක් කරනකොට සතිය පිහිටවන්න ඕනේ කියන එක දාන්න. නසෝ රාජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ. මේකට හුඟක් වෙලාවට මම නිදර්ශනයක් වශයෙන් ගන්නේ සක්මන් කරනකොට ශක්මමලුවේ කෙලවරට ගියාට පස්සේ ඉබේම හිත රූප බලන්න යනවා. ඉතින් එතකොට අර ගෙනිච්ච සතිය එහෙම කිරිමුට්ටි අබ්බිම වැටෙනා වගේ දඩස් දාලා කඩලා යනවා. ඊට පස්සේ හැරෙනකොට ආය මුල ඉඳලා එන්න වෙනවා. මොකද අර ගෙනිච්ච සතිය සාක ගන්න බෑ. මොකද ගෙනිච්ච සතිය ගෙනිච්ච කාය ප්‍රසාදේනේ. පොළවේ හැපෙන තැනනේ. වම දකුණේනේ. අර ධක්මං මරුවේ කෙලවරට ගියාට පස්සේ අපි හිතුවොත් මේ අපි ආපු නැති කැලේක නැත්නම් ලස්සන සුන්දර පරිසරයක හිට ගන්නාසුළු තැනක නම් සක්මන් කලවර කෙලවරට යනකොට ඒ ගිනිච්ච සතිය අර ඉරියව්ව වෙනස් වෙනවනේ ආරේ කැඩෙනවනේ කැඩෙනකොට ඇහැට යන්න තියෙන ඊට වැඩි කනට යන්න තියෙන ඊට වැඩි එහෙම යනකොට මේ යෝගාවචරය දන්නවනම් මම මෙතෙන්ට යනකම් ගිය සතිය මේ ඉරියාපත සංදීදී කඩා ගන්න නැතුව එන එක තමයි මගේ දක්ෂකම. හැබැයි කැඩෙන එක තමයි ලෝක ස්වභාවය. ඒක නිසා මම මෙතෙන්දී ආරස්සා වෙලා යන්න ඕනේ. මෙතෙන්ට යනකොට කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම ප්‍රධාන පාරෙන් අතුරු පාරකට වාහනයක් දාන රියදුරෙක් මෙතන අත්නෝමතිකව වැඩ කරොත් වාහනේ අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉස්සරහින් පස්සෙන් එන වාහන වලට අඟවන්න ඕනේ මම මේ වමට කපන්න හදන්නේ කියලා. ඒ පැත්තෙන් අතුරු පාරෙන් වාහන එනවාද කියලා බලන්නත් ඕනේ. ඒකල මම හිමීට මෙතනදී හන්දි ස්ථානයේදී අනතුරු වැඩි බව දැනගෙන හන්දි ස්ථානයේදී මාර්ග නීති අනුමත කරන අනුගමනය කරනවනම් වේගය අඩු වෙන්න පුළුවන්. නමුත් අනතුරු වළක්ව ගන්න පුළුවන්. ඒ සඳහා ඒකේනා ඊට ඉස්සර ලක්ෂ වාරයක් අත පුච්චගෙන තියෙනවා. දැන් යනවා නසෝ රජ්‍යතු රූපේසු නැත්තම් නසෝ රජ්‍යසු සද්දේසු කියලා ගන්නත් පුළුවන්. සද්ද ලස්සන කුරුළු සද්දයක් ඇහෙනවා. එතකොට මෙහි හිතෙනවා අඩේ අපේ පැත්තේ මේ කුරුල්ලා නැහෙනේ. මේ කුරුල්ලා බොහොම හොඳයි උදේ පාන්දර මේ අඬ නගනවා. හරිම උනන්දුකාරකයි කියලා මේ කගේ හැඩේ කොහොම ඇද්ද කියලා. ඉතින් ආපු සද්ද දිගේ අබිරමණයට යනවා. නමුත් මේ යෝගාවචරය කල්ැතු අර මේ විදියට අශික්ෂිත ద్వාරයකින් කෙලස් උපදින්න පුළුවන් බව දැනගෙන හන්දියට යනකොට සක්මනේ කෙරවට යනකොට මම සද්දාවට අබිරමණය කරන්න වටින්නේ තරම් නෑ මොකද මං අමාරුවෙන් තනාගත්ත සතිය මේ කිරිහට්ටියක් බිම වැටුණා වගේ පැන්කලයක් බිම වැටෙනවා වගේ විනාශ වෙනවා කියලා නසෝ රජ්‍යසු සද්දේසු සද්දං සුත්වා පතිස්සතු සද්දේ ඇහෙනකොටම දැනගන්න ඕන්න මගේ පයේ තිබුණ හිත කනට ගියා ඒක බොහොම යහුසුලෝ සිදුවෙන වැඩක් නමුත් ලෑස්තිලා යන කෙනාට ටෙලිවිෂන් එක channel එක මාරුණා වගේ තේරෙනවා දැන් ITN එකේ තිබ්බා දැන් ඔන්න FM එකට මාරුණා. channel එක මාරුණා. අරකේ ගියේ සුඛාන්තයක් වෙන්න පුළුවන් දැන් යන්න පුළුවන් දුක්ඛාන්තයක් වෙන්න පුළුවන්. මේ channel එක මාරු වීම නොකිය වෙන්නේ. ටෙලිවිෂන් හදන මිනිස්සු එහෙම බලාගෙන ඉඳදී channel මාරු වෙන්න හදන්නේ නැහැ. channel එක මාරු කරන තමන්ම කරන්න ඕන. ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම මේ මේකේ ඉඳලා මේකට යනකොට මේ දැනීම ආස්වාසයේ ඉඳලා ප්‍රස්වාසයට යන දැනීමත් ප්‍රස්වාසයේ ඉඳලා ආස්වාසයට යන දැනීමත් අල්ලගන්න තරම්වත් සතියක් නැති කෙනෙකුට කොහොමඩක්වත් අල්ලන්න බෑ. අරමුණේ තියෙන මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා දෙක වෙන් කරගන්න අපි මුලින් ඉඳලම හුරු කරගෙන යන්නේ. මේ වම මේ දකුණ කියලා. ඒ හුරු කිරීමෙන් කරන්න හදන්නේ මොකද්ද? මේ අරමුණෙන් අරමුණට මාරු වෙනකොට දැන් මෙතන නම් වෙන්නේ අරමුණේම පළු දෙක අතර මාරුවක්. අතනදී වෙන්නේ කාය ප්‍රසාදේ ඉඳලා සෝත ප්‍රසාදයට මාරු වෙනවා. ඒක බොහොම ගොරෝසුයි. නමුත් සමහරෙකුට ආස්වාස ප්‍රසවාසය දෙක වෙන් කළවත් කියන්න බෑ. පිම්බීම හැකිලිමේ වෙන් කළා කියන්නත් බෑ. වම දකුණ වෙන් කළා කියන්නත් බැරි නම් අතෙන්දී හරි අශීරුතාවකටපත් වෙනවා මේ පයේ පඨවි ධාතුවේ පයේ තියෙන සංවේදීකම වැඩිම නිසා මට දැනෙච්ච මේ උණුසුම සිසිලස වැලි පෑගෙනකොට චිරිචිරි ගාන ගතිය සක්මන මේ ලනු පැදුර පෑගෙනකොට තියෙන මේ ගති වෙනුවට දැන් ඔන්න සද්දයකට ගිහිල්ලා මෙන්න මේ මාරුව වෙනකොටම අල්ලගන්න බැරි වුණොත් එයා සද්දං සුත්වා සති මුට්ඨා කියන තැනට වෙන්න සද්ද ඇහුණා සතිය නැහැ දැන් මෙතන කියනවා නසෝ රජ්‍යසු සද්දේසු සද්දං සුත්වා සත්පතිස්සතෝ. මම ඒ සද්දේ අභිරමණය කරන්නේ ගෑනු කෙනෙක් වුණත් මට එකයි, පිරිමි කෙනෙක් වුණත් එකයි. මයි පැත්තට ආවත් එකයි, පිටට ගියත් එකයි. මගේ හිත යාම බේර ගන්න තියෙන්නේ මට මේ පයේ. එමුත් ඒකට බාධාවක් ආව මම සතිය දැඩි කරගන්නවා කියලා කිව්වොත් එයාට විරත්ත චිත්තෝ වේදේති. එතකොට සද්දෙට හිත ගියත් ඒක පරාදයක් විදිහට බාර ගන්නවා. ජයග්‍රහණක් විදියට ගන්න මත් වෙන්නේ අජෝසනයක් කරන්නේ අනේ මේ සද්ද කටුකකම නිසා මෙච්චර ලෑස්තිලා ගියත් මේ පයේ තිබුණ හිත කනට ගියා නේද කියලා ඒ සද්ද පිළිබඳව විරත් චිත්තෝ බැඳිච්ච හිතකින් සාදර හිතකින් මනාප හිතකින් නෙවෙයි මේ සද්දේ මට සතිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙලට බරපතල අභියෝගයක් වුණා කියලා විරත් චිත්තෝ වේති තච්ච තස්ස නාජ්ජෝස තිට්ඨති අනී මේ සද්දේ අහන්න ලැබුණා නම් හොඳයි කියලා එහෙම අබිරමණයක් නෙවෙයි තියෙන්නේ ඒකේ බැසගන්නේ නැහැ අබිරමණය කරන්නේ ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද දන්නවා මේක කෙලස් මාර්ගයක් මේ හසුචි වලක් ගොඩේන මාර්ගේ නම් මේ මෙතෙක් අරගෙන ගිය බම්ම දකුණ යන්නේ ඒකයි නමුත් මේ හැරෙන වෙලාවේ මගේ හිත ටිකක් ඔද්දල් වෙලා තියෙනවා ඒ ඔද්දල් වෙච්ච වෙලාව ඔන්න සද්දයක් ඇහුණා කියලා. ඒ අහපු සද්දේ දිගේ සරුංගලරණ යන්නේ තොරන් ගහන්න යන්නේ ප්‍රපංච කරන්න යන්නේ හිත දොඩමළු වෙන්න දෙන්නේ හිතමඩු උනත් හිතා ගන්නවා මේ ඇබ්බැහිය නිසා සතිය මදි නිසා සූදානම මදි නිසා මං හිත දැඩි කරගත්තේ නැති නිසා ඒ නිසා මම හොඳට හිත මේකට හදා ගන්න ඕනේ නූපන්න අකුසල් නොයිපද වීම පිණිස කියලා ඒකේ මේ අබිරමණේ නැති නිසා යතාස්ස සේවතෝ රූපං යතහස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං ඒ වෙලාවේ ශබ්ද රූපේ ඇහුණත් ඒ ශබ්ද නිසා මනාපමනාව දෙක පහළ වුණත් දැන් දෙකම වෙලා ඒ වුණත් ඒක නා කීයතිනෝ පචියති ආ දන්නා මම දැන් නපුරට ඇදෙන්නයි හදන්නේ ඒ මට මේ සද්දේ මේ රූපය සද්ද රූපයක් විදිහට ඇවිල්ලා තියෙන්නේ කනටයි ගිහිලා තියෙන්නේ. ඒක නිසා මෙවැනි වේදනත් පහළ වෙනවා. ඔක්කොම දන්නවා. නමුත් එයා දන්නවා මේක එකතු කරන්න තියෙන දෙයක් නෙවෙයි මේක මගේ දුර්ලකමක්. ඒක නිසා ඒක ආඩම්බර වෙන්න දෙයක් විදිහට නෙමෙයි ගන්නෙ හික්මෙන්ට ඕන එකක්, බයලජ්ජා පහළ කරන්න ඕන එකක්, සිල්වන්ත වෙන්න ඕන එකක් කියලා. ඒකෙදී එකතු කිරීමක් කරන්නේ ආඩම්බර කිරීමක් කරන්නේ මල් මාලේට අමුණ ගන්න යන්නේ මේ සද්ද හිච් එක හොඳයි කියලා ඒක නිසා යාගෙන් කෙලස් මේ තරම්ම නිර්ලජ්ජිතයි කෙලස් මේ තරම්ම පිරිසිදු හිතට පහර දෙනවා ඒක නිසා මම මේ කෙලස් වලේ පහර දීම ගතියට මම ආඩම්බර වෙන්න යන්නේ මම පුළුවන් තරම් සතිය පිටන්න ඕනේ කියලා මේ සද්දේ කොච්චරක් Tamange හිත කෙලෙසට ඇද ගන්න ගියත් ඒක නා ඒකට ඉනිමම් බඳින්න යන්නේ උඩගිඩි දෙන්න යන්නේ නැහැ. ඒ නිසා යාගේ කෙලස් ඉපදෙන්න තියෙන ප්‍රමාණය ගෙවන් වීමක් සිද්ධ වෙනවා. ක්ෂය වීමක් සිද්ධ වෙනවා. වැය වීමක් සිද්ධ වෙනවා. නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. කීයති ක්ෂය වෙනවා. පචියති කියලා කියන්නේ බෝ වීමක් වෙන්නේ. මොකද බෝ වීම විශේෂයි දැඩි ලෑස්ති මනසකින් එනවා. ආන්නේ විදිහට කීයතිනෝ පචියති යනවනම් ඒතං සෝ චරති සතෝ ඉරියාපත සංධියකදී උපයාසපයා ගන්නාලද සතිය කඩා නොගැනීම පිණිස ඇති කර ගන්නාලද සතිය අරසා කිරීම පිණිස ඒ හැසිරෙන හැසිරීම සතිය ආරම්භ කරන යෝගාවචරයක් නෙවෙයි මෙතන තියෙන්නේ වඩනා ගන්නලද තනා ගන්නලද සතිය අනාරක්ෂිත වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන කෙනෙක් වගේ එයා සතියේ වැඩි ඉහළ පන්තියට සමත් වෙනවා ඊට වැඩිය උසස් පෙළ විභාගයට යනවා මේ අන හැල්ම කැඩිලා පයේ හිත පවත්වා ගන්න බෑ ඒක වෙලා දැන් කනට හිතද්ද ගිහිල්ලා මම මේක දන්නෝ ඒකේ මේ මේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්කම තියෙනවා නමුත් මං කාදාකත් ඒක ගැන ආඩම්බර වෙන්නේ මං බලනවා පුළුවන් තරම් අරසා තැනට එන්න පුරුදු සතියට එන්න ආන්නේම කරනකොට යාට තේරෙන පටන් ගන්නවා මේ සංසාරේ අසතියෙන් ජීවත් වෙනවයි කියන එකයි අපායේ වෙනසක් නැහැ තිරිසන් ජීවිතේ කිසි වෙනසක් නැහැ. ඒවැනි වෙලාවල් වල එන එන සද්ද, එන එන රද්ද, එන එන ගඳ පහස විඳ විඳා ඉන්නවයි කියලා කියන්නේ අපි කාගේදෝ න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. ඒ කිසිම න්‍යාය පත්‍රකින් අපේ සුභසිද්ධියක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපේ සුභසිද්ධිය පිණිස পায়ට හිත ගණ්ඩ ගියත් මේ කෙලෙස් නිර්ලජ්ජිතයි. තරම් වෙන්නේ නැහැ. ඒවට කිසිම ලැජ්ජා බයක් නැහැ. අපි මෙතෙක්කල් ඒකනේ පොහසත්කම කියලා හිත හිතා හිටියේ. සද්ද අහන්න හම්බ වෙන තරමට පොහසත් කියලා හිතුවා. ගන්ධ රස පහස ලැබෙන තරමට පොහසත් කියලා හිතුවා. රූප දකින්න දකින්න පොහසත් කියලා හිතුවා. ඒ පොහසත්කමෙන් හිත කොච්චර අයාලේ ගිහිලා තියනවද කිව්වොත් කෙලෙස් උපදවන්නේ නැති අරමුණ ප්‍රහාණය කරලා පැත්ත කරලා කොම් කරලා අර කෙලෙස් වෙන පැත්තට ආදිනවා. මේකේ තවත් එක පැත්තක් තියෙනවා මෙතෙන්දී දැනගත යුතු යෝගාවචරයට හීන් නූලෙන් වැඩ කරන අංශයක්. ඒ මොකද මේ සද්දෙට මෙච්චර හිත ඇදෙන්නේ මොකද? මේ পায় තියලා পাයේ දැනෙන දැනුම එපා වෙලා ඉන්නේ වෙනකොට. නීරස වෙලා තියෙන්නේ. ඒ නිසා পায় තියෙනවා තමයි ඒකේ දැනුම එනවා තමයි. ඒකේ කිසිම හරීම ඒකාකාරී ඒක හරි නීරසයි. ඒකෙන් කිසිම ආඩම්බරයක් නැහැ. නිසා හිත හරියට එලිපත්te ඉන්න බලලා වගේ පනින්නමයි ලෑස්ති. සද්දයක් එන්න ඕනේ නැහැ. අද්ද හදාගෙන හරි පයින්. රූපයක් පේන්න ඕනේ නැහැ. දැන් රූපයක් එයි කියලා අපේක්ෂාවට හරි පයින්. ඒ නිසා එතන පැති දෙකකින් යෝගාවචරයට අභියෝගේ වැඩි වෙනවා. එකක් තමයි පයේ හිත තියලා ගන්න පුළුවන් වුණාට ඒක හිත අබිරමණය කරන්න. ඒක එපා වෙලා තියෙන්නේ. බල්ල බල්ල ඇවිදලා ඇවිදලා එපා වෙලා. ඒ වෙනකොට සද්දෙට පයින්. රූපයට পায়නවා. ගන්ධයට পায়නවා. රසයට পায়නවා. පහසට পায়නවා. මේ හිතේ තියෙන මේ කඩප්පුලි ගතිය. හිතේ තියෙන මේ බාහිරයට දුවන ගතිය අපි මෙතෙක්කල් කෙලෙසක් විදිහට අඳුනගෙන තිබුණෙත් නැහැ. අපි හිතුවේ ඉතින් මේක කාගෙත් හැටිනේ කියලා. නමුත් දැන නොදැන හිටියට මෙතන වෙන අකුසලයට ගෙවන්න වෙනවා. කර්ම රැස්චාම ගෙවන්න වෙනවා. ඒ නිසා මෙතන වළක්වා ගන්න ක්‍රමයක් තියෙනවා. අඩු ගන්න මෙච්චරක් මගේ හිත නන්නත්තරයි. මෙච්චරක් මගේ හිත අහුවෙච්ච වෙලාවේ පිටපයින් හදනවා. ඒ බව දැනගෙන අර නීරස වුණත් අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා ඔබ බාහිරේ 1000ක් යුද්ධකින් දිනුවට වැඩිය වටිනවා ඔබ උඹව දිනා ගන්න එක. තමන්න තමන් දිනා ගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී ඒකට කිසිම ක්‍රමයකින් කාටවත් උදව් කරන්න බෑ. තමාම වරද්දාගෙන වරද්දාගෙන මේකේ බරපතලකම තේරුම් අරගෙන පුළුවන් තරම් මේ වෙලාවට ලෑස්ති වෙලා යෑම ලොකු ශාන්සි දුන්නේ එකම උත්තරයි. මේ වගේ දුර්වල වෙන තැන්වලදී ඔද්දල් වෙන තැන්වලදී උන්ටට ලෑස්තිලා ඵලයක්. ගියොත් තමයි තේරෙයි ඒ ලෑස්තිලා ගියත් හිත එක්ක සද්දකින් බැන්නම් ගඳකට යනවා. ගඳකින් බැන්නම් රසකට යනවා. රසකින් බැන්නම් රූපයකට යනවා. කොයි පැත්තකින් හරි වල්ලා එළියට පයින්. ආන්න මේක දැනගත්තොත් තේරෙයි අනාත්මයි කියන්නේ ඕන ඕකක්. අපිට මේක පාලනය කරන්න බෑ. අපිට දැනගන්න පුළුවන් කොච්චරක් මේක නන්නත්තාරද කියලා. අපිට දැනගන්න පුළුවන් කොච්චරක් මේක පාලනයෙන් තොරද කියලා. කොච්චරක් මේක ආණ්ඩුමට්ටු කරන්න බැරිද කියලා. කොච්චරක් මම මේ ගෙදර විධායකයෙක් නෙවෙයිද. මම මේ ගෙදර නිවැසියක් නෙවෙයි. මේවා අයාලේ දුවනවා. උන්දලාට ඕනේ තාලෙට දුවනවා මම මෙතෙක් කල් කෙරුවේ මේ පයින්රි ලෝන්ට ඉනි මම බඳින එක. දැන් තමයි මේක බලන්න ගියාට පස්සේ තේරෙන්නේ ඒගොල්ලෝ තම තමන්ගේ න්‍යායපත්‍රය කරලා හදලා බලනකොට මම නාකි වෙලා දන්නේත් නැහැ කොහෙන් වයස ගියාද දන්නේ නැහැ. තැහැින වයසක් නැහැ. එකතු වෙච්ච දේකුත් නැහැ. ඇයිදල් කූඩේකට වතුර එකතු කරනවා වගේ රූප බැලුවා ඒක එහෙන් ගිහිල්ලා. සද්ද ඇහුවා මේ කණෙන් ඇහුවා ඒ කණෙන් ගිහිල්ලා. ගන්ධ රස පහස බැලුවා එකක්වත් එකතු වෙලා නැහැ. හැබැයි බලනකොට ඕන් කෙස් පැහිලා ඕන් ඇහැපෙන්නේ ඕන් හැම රැලි වැටිලා කොහෙන් වයස ගියාද කියලා හොයන්න බෑනේ. අර පොඩ්ඩේ ඉන්න කාලේ කියනවා අනේ අවසර මේ නොදැනුවත්කම නිසා මේක මේ සැරේ වුණාට ලබන ආත්මේ නම් කොහොම කෙරුවත් වයසට යන්නේ නැහැ කිව්වා. මේ දන්නේ නැති හින්දා තමයි මේ සැරේ වයසට ගියේ. ඒක නිසා දැන් හොඳටම අමාරුයි. අවසරකේ වැඩක්වත් කරලා දෙන්න බෑ. ලබන ආත්මේ නම් ආයෙ වයසට යන්නේ නැහැ. කවුරක්වත් කැමති නැහැනේ වයසට යනවා. ඕම් බලාපංකෝ රෑ ගියාද දන්නේත් නැහැ. දවල් ගියාද දන්නේත් නැහැ. ඕම් බලනකොට වයසට ගිහින්. ඒ ඒ වෙලාවේ පැය 24 මදි. මේ රූප බලන්න පැය 24 මදි. ශබ්ද අහන්න, ගන්ධ රස පහස බලන්න, යුතුයකම් ඉෂ්ට කරන්න, ආර්යගේ මේවා කරන්න අන්තිම බලන්න කාගේ දෝ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ මෙහෙම කියනකොට ඒ ශාන්ති කියනවා "ඒවං අපචින්නතෝ දුක්ඛං ආරා නිබ්බානස්සේව සම්තිකේ." එයා ඒ කෙලස් ප්‍රමාණය දන්න නිසා මම ඉන්නේ මොන තරම් අනතුරුදායක තැනකද මේ අපි හිතුවොත් මේ මුළු ගේ ඇතුලේ තියෙන හැම යකඩ කෑල්ලකම කරන්ට් එක දුවනවායි කියලා. අපි මේක ඇතුලේ ඉන්නකොට දැනගන්න ඕනේ අත වැදුනොත් ආයෙකින් ආදාහනය කරන්න ඕනේ එතනම වැඩේ හරි. ඒ නිසා අපි මැදට වෙලා කරන්ට් එක වදින්න නැත්නම් වෙලා බේරියන් කියලා එයාට බයක් එනවනේ. ආන් ඒ වගේ අපි මෙතෙක් කල් එහෙම නෙවෙයිනේ. මේ පොඩි එකක් ගින්තරත් එක්ක වගේ කරන්ට් එක වදින තීදී තමයි මේක ඇතුලේ සැනගලි පවත්නවා වගේ ඒ ගිය අනතුරුදායක තත්වයයි මේ දෙකයි එක බලනකොට මාළුකපුත්තු ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රකාශයේ තියෙන විචිත්‍රත්වයේ බල්ල සරුවචාන්සේ නැවතත් මේ ગાථා ටික ශ්‍රීමුක දේශනාවක් වශයෙන් ප්‍රසිද්ධ කරනවා. ශ්‍රීමුක දේශනාවක් වශයෙන් නැවත කතා කළ කියනවා මාළුකපුත්ත ඒ රූපේ දැක්කට ඒ රූපේ කෙලෙස් නැහැ. ඒ රූපේ දැක්ක පමණින් නතර කරනවා. ඒක තව ලොකු කරන්න, ලං කරන්න, වර්ණවත් කරන්න මේක බෝ කරන්න යන්නේ නැතුව, කතා කරන්න යන්නේ නැතුව, ඒ ගැන වචන කතා කරන්න නැතුව, ඒක අභිරමණය කරන්න නැතුව මම රූපයක් දැක්කා එච්චරයි. ඊගාව සද්දයක් අහනවා ඒකත් එච්චරයි. අන්නේ විදිහට දැකීම දැකීම ප්‍රතින් නතර කරන්න පුළුවන් නම් ඇහිම ඇහිම පැලි නතර කරන්න පුළුවන් නම් එතන ලොකුම ශික්ෂණය ඇත්තටම වෙන්නේ ඇහිම දැකීම දැකීම මතින් නතර වෙන එක. ඉතින් අර කතාගතනේ කරන්නේ අපේ මෝඩකම හරහා. අපේ තෘෂ්ණාව හරහා. ඒකේ හිතේ වැඩක්. දැකීම දැකීමෙන් ඉවරයි. මේකම මේ මෙච්චර ලස්සන ගෙනියලා එකතු කරන මේ දැකීම දැකීම පමණින් නැත කරම ඇහිම ඇහිම පමණින් නැත කරපන් ඔය පල්හැලි කතා කරන්න යන්න එපා. දැනීම දැනීම පමණින් නැත කරපන් හිතීම හිතීම පමණින් නැත කරපන් කියන එක වෙන විදිහකට කියනවා දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. ඇහුණට බීරෙක් වගේ හිටපන්. දැනුණට බම්මණෙක් වගේ හිටපන්. ඥානෙ තිබුණාට මෝඩෙක් වගේ හිටපන්. දක්ෂකම තිබුණාට මලමිණියක් වගේ හිටපන්. මං හිතන්නේ මේිට වැඩිය මේක ලස්සනද කියලා දෙන්න ක්‍රමයක් තියෙනවා කියලා. චක්කු මාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා ඇසැත්තේ නමුත් උඹට පෙනුනට කාම දනවන දෙයක් හෝ ආසහිතන දෙයක් ඒක දිහා බලා හිටපන් පොට්ටෙක් වා මොන ස්තුතිය කෙරුවත් මොන බැනිල්ල බැන්නත් අහගෙන හිටපන් බීරි කණේ උඹට මොන ගඳ රස පහස දැනුණත් මූඩෙක් වාගේ බම්මණෙක් වාගේ මම තේරෙන්නේ නැති කෙනෙක් වාගේ හිටපන්. කවුරු හරි ගහ බැන ගන්න කතා කරනකොට කොන්දේ අමාරු කෙනෙක් වාගේ හිටපන්. බේරෙන්න බැන්න වැටලා මලමිනියක් විදිහට හිටලා බේරගනි. ওই ලෝකේනේ වට උත්තර බඳින්නයි එක ටික කියා පාණ්ඩයි වර්ධ තර්ක කරන්න හදනවයි කියලා කියන්නේ අර පයින්රි ලොන්ට ඉනි මම බඳිනවා. කෙලෙස් වලට පුදුමාකාර සහයෝගයක් දෙනවා. ඉතින් අනිපනස දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. ඉතින් අපි අපුඩියක් ගහනවා වගේ යති මේ අතර වදිනකොට එන සද්දයක් පාස කෙලෙස්. තනියටින් අපුඩි ගන්න බෑනේ. තනියටින් කොච්චර වනවන්න බලන සද්ද එනවද කියලා. ඒ වගේ රූපේ කොච්චර තම ළඟට ආවත් ඒකෙන් අබිරමණයක් සිද්ධ වුණත් අභිවදනය කරන්න එපා. බැසගෙන ඉන්න එපා. දැනගන්න මගේ හිතින නහඳ නෝන්දල් නෝන්ජ නෝද නැහැදිච්ච කමට. මේ රූපේ අබිරමණය කරනවා තව කෙනෙක්ගේ හිත කෙලසන්න එපා ඒක කියලා. එතකොට වෙන්නේ මේ මනුස්සයරත් අර තමන් කක්ක කරගෙන ආර්යගෙත් ඇඟේ ගන්න. කක්ක කරාට ගමන්නේ වැසිකිළියකට ගිහිල්ලා. ඊට කක්ක කරන්නත් එපා කක්ක කරලා ගහන්නත් එපා. වල්පල් හැලී කියලා කියන්නේ කක්ක ගන්න. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ තමනුත් කක්ක කරගෙන අතී කොන ගන්න. ඉතින් එතකොට බුදු වුණාට පස්සේ අවබෝධ කරාට පස්සේ බුදු කෙනෙක් එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි දකින්න කෙනෙක් බලනකොට වෙන්නේ පොඩි වයසට කවුරුත් වගේ එකක් අත ගන්නවා. ඉතින් මොකද කරන්නේ? පොඩි උන්නේ ඒක මේ අම්මගේ තනේද කක්ක ගොඩක්ද කියලා ප්‍රශ්න නැන්නේ කටේ දාගන්න. ඒ තරමටම අඳයි. ඒ තරමටම බාලයි. ඒ නිසා අන්ධ බාල කියලා කතා කරනවා. ඒකෙම අන්ධ පෘ탁ජනියෝ කියලා කතා කරනවා. අඩු ගානේ දැනගත්තට පස්සේ ඒකට සුතව ආර්ය ශාවකෝයා අහලා තියෙනවා. මේකෙදී ආරසා කරේ නැත්නම් පරණ කර්ම කොච්චර ගෙවුනත් අලුතෙන් පුදුමාකාර කර්ම රැස් වෙනවා. ඒක පිළිබඳ අවදියක් තියෙනවා. එහෙනම් මේ මනුස්සයා කනකොට කාපන් කිරලා කියලා කියනවා. රාත්තල් ගන්න දැනගෙන කාපන්. ඊට පස්සේ මේ මනුස්සයා දන්නවා මට මෙයාත් එක්ක ඇසුරු කරන්න ගියොත් කෙලස් වැඩි වෙනවා. මේ තැනට ගියොත් කෙලස් වැඩි වෙනවා. මේක බැලුවොත් කෙලස් වැඩි වෙනවා. ඒ වෙනුවට මට පොට්ටෙක් වාගේ, බීරෙක් වාගේ, බම්මණෙක් වාගේ, කොන්දපණතියෙක් වාගේ, මලමිණියක් වාගේ බේරෙන එක ලෝකයා හිතන්නේ ප්‍රශ්නෙන් පැන යන්න හදනවා කියලා. ප්‍රශ්නෙන් පැන යන එක නෙවෙයි තියෙන්නේ අපේ තියෙන නැති බැරි කමට. බේරෙන්න වෙන ක්‍රමයක් නැති නිසා. මොකද්ද කියන්නේ? පරාජය බාර ගන්න. පරාජය බාර ගන්න කියන ඕතන රණ්ඩු කරලා දිනා ගන්නට වැඩිය හොඳයි මේ පරාජය බාර අරගෙන දැක්කේ නැති කෙනෙක් වගේ. ඇහිච්ච කෙනෙක් වගේ ඉන්නවයි. හාමුදුරු කෙනෙක් ගියාලු මේ බස් එකේ ප්‍රයිවට් බස් එකක් වෙන්නදී ඒ ඩ්‍රයිවර් වාගේම ඉස්සරහා මෙයා පැත්තේ තියෙන ආසනේ හාමුදුරුන්ට දෙනවනේ. ඒකේ වාඩි වෙලා හාමුදුරු ගියාලු ඉතින් ඉස්සරහාම සීට් එකේ. ඒ යනකොට හොඳට පේනවා පාර ඩ්‍රයිවර්ට වගේම පේනවා. ඉතින් එතකොට ළමෙක් පාට පැනලා හැප්පිලා එතන මැරලා ගියා. ඊට දැන් බස් එක නතර කරලා පොලිසියෙන් ඇවිල්ලා කොහොම කරනකොට ළමයාගේ පැත්තෙමයි බස් එකේ ඉන්න කට්ටියගේමයි පොලිසියයි තුන් දෙනාම විස්තර හිතාගත්තලු මේ හාමුදුරන්ගේ සාක්කිය තමයි ඇත්ත සාක්කිය කියන්නේ. ඩ්‍රයිවර් කියන්නේ ළමයාගේ වැරද්ද කියලානේ. ළමයාගේ පැත්ත කියලා කියන්නේ ඩ්‍රයිවර්ගේ වැරද්ද කියලානේ. දැන් මිනිස්සුන්ගේ කතාවත් බස් එකේ වැරද්දක් කියන්නේ නැහැ නේ ඉක්මනට යන්න ඕනේ මිනිස්සු. ඒ නිසා මේ පොලිස් කාර්යාලය ගිහලා කිව්වලු ස්වාමීන් වහන්සේ මේමයි දැන් මේ මේ කට්ටිය පක්ෂක් ගායි ස්වාංශික සාක්ෂි මොකද කියලා. නෑ මම ඇත්තක වහගෙන හිටියේ කිව්වා. සමිත ඇක්සිඩන්ට් වෙනකොටම ඇත් දෙක වහගත්තලු. නැත්තම් මොන කරදරයක්ද වයන් පොලිසියට යන්න ඕනේ නඩු ඔක්කොම. ඉතින් පොලිස් කාර්ට බැන්න එක ඇයි හමුදුනේ ඇත් දෙක වහගෙන හිටියේ ඇත් දෙක වහගෙන ඉඳ තහනම් කියන්න බෑනේ. නඩු ඔක්කොම ඉවරයි. අපි එහෙම නෙවෙයි කියන්නේ ඒ ළමයා ඉස්සර වුණා ඩ්‍රයිවර් ඉස්සර වුණා මේ කොහෙදෝ යන කුණු කන්දලයක් මේ යාමංගන බස් එකේ වෙච්ච මහටනයා. ගෙදර යන්නේ එක්ක විත්තිකාරයෙක් වෙලා එක්ක වැරදිකාරයෙක් වෙලා. අපිට පැහැදිලි දර්ශනයක් තියෙනවා නම් කියන්නේ නෑ වෙලාවදී මම ඇත්ත එක වහගෙන ඇත්ත එක ඇත්තටම වහගත්තලු හාමුදුරුවෝ. දැන් වෙන කෙනෙකුට නම් ඇත්ත එක වහන්න බෑනේ මෙච්චර හදිසි අනතුරක් වෙච්ච ගමන් ඒක රිසොලූෂන් වැඩි කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා නම් හොඳයි කියලා. අපිට හිතෙන්නේ අනේ කැමරාව තිබුණා නම් ඒ වෙලාවේ මේ ෆොටෝ එකක් ගන්න තිබුණා නම් කියලා. ඒ තරමටම කෙලෙස් වලට කැමති. ඒ තරමටම අපරාධ වලට කැමති. ඒ තරමටම ද්වේෂයට කැමති අපේ හිතේ. ඒක දැක ගන්න බැරි වුණා නම් ගෙදර ගියාට පස්සේ ගෙදර මිනිස්සු කියන චික්කේ මටත් ඉන්න බැරුණානේ බස් එකේ. මට දකින්න තිබුණා හැප්පෙනකොටම ළමයා මැරලා වැටෙන හැටි දැක් ගන්න තිබුණා. හොඳ චිත්‍රපටයක හොඳ තාත්වික රංගපෑමක් දැක්කවා. මේකයි කියන්නේ ඉන්දිය සංවරය කියලා. මේකයි කියලා කියන්නේ බයලජ්ජාව කියලා. මේකයි කියන්නේ සීලය කියලා. ඒ නිසා මේ ලෝකේ කටුකොහලක් කරගෙන තියනාතාවක් අපරාධ ගණන් කර කර මෙවට සැලී ගැති ගත කරන්න ගත්තාම අපි හිතනවා මේ ලෝකේ සදාචාර කරන්න පුළුවන් වෙයි. මේ ලෝකය හැදෙයි කවදා හරි කියලා. එහෙනම් කද්දාකවත් මේ ධර්මයේ ගැඹුර දන්නේ නැතුව කතා කරන්න. මේ ලෝකේ හොදලා ගන්න මොනම දෙයක්වත් නැහැ. තන්නේ කර කක්කති. හොදන්න පුළුවන් මෙන්න මේක කක්ක කියලා දන්න එක තමයි අපිට තියෙන ලොකුම හේදිල්ල. ඒක නිසා සේවතෝ ചാපි වේදනම් පසතෝ ചാපි සේවතෝ ചാපි රූපං වේදකෝ තාපි වේදනා. රූප දැක්කත් වින්දන තිබුණත් අපි එතනින් නතර වෙනවනම්. ඉන් එහාට නෑ ඒක කෙලස් වෙවිමුකුත් නෑ නිවන එතනමයි. නිසා ලෝකෙ වෙන්න තියෙන දේ වෙලා තියෙනවා මම දන්නවා මම මේ සක්මන් කරන්නයි තිබුණේ මගේ හිත ඇහැට ගියා ඇහැට යෑම නිසා මට මනාපයක් පහළ වුණා එතකොට යා වාර්තා කරන්නේ කොහොමද මම මෙතෙන් යනකම් වම වම කියලා මෙනෙහි කරා දකුණ දකුණ කියලා මෙනෙහි කරා මේ හැරෙන වෙලාවේදී මගේ හිත මගේ හිත රූපයකට ගියා. ඒ රූපයකට යෑම නිසා මම දැක්ක කුරුල්ලෙක්, සමනලයෙක්, මලක්. ඒ නිසා මට මේ මලට මනාපය පහළ වුණා. එතකොට මට වැටහුණා මම ඉන්නේ තක්මනේ නෙවෙයි, පයේ නෙවෙයි. මගේ හිත මනාපය පහළ වුණයි කියලා. එතකොටම එක්ක හිතිලා හෝ හිතලා හෝ නැවතත් මම අරමුණට ආවේ. එතකොට මට වම දකුණ මේ විදිහට වැටුණා. නැත්නම් අර රූපෙ දිගේම ගොඩාක් වෙලා අභිරමණය කරගෙන ගියයි කියලා මේක පිළිබඳ පූර්ණ විස්තරයක් වාර්තාගත කරන්න පුළුවන් නම් එයා නිවනට බොහෝම ආසන්නයි. රූපත් දැකලා තියෙනවා. විඳලත් තියෙනවා. නමුත් වෙච්ච සිද්ධිය දිගටම සතිය තිබිලා තියෙනවා. සතියෙන් සම්පූර්ණ වார்த்தාවක් දෙනවා ස්වාධීන වார்த்தාවක්. ඒක පිළිබඳව පූර්ණිකමනක් නැහැ. මගේ අර්ථකතනක් නැහැ වෙච්ච දේ. ආහනේ විදියට කෙලේශයක් වේවා බුදුන් දැක්ක වේවා කවුරු දැක්කත් ඒක ඒතනින් අතිශෝක්තියකින් තොරව අව탁සේරුකින් තොරව ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකට කෙලිස් බයයි. අපිට කවදාකවත් බෑ ඇත්ත ඇති හැටියෙන් කියන්න. අපි හැම වෙලාවෙම මේක පොඩ්ඩක් ඔප්නම් වලා කියන්න. අපි ඒක පොඩ්ඩක් අව탁සේරු කරලා කියන්න. තරහකාරයෙක් නම් අව탁සේරු කරනවා. කිට්ටු කෙනෙක් නම් අදි අදි탁ේරු කරනවා. මෙන්න මේ අව탁ේරු අදි탁ේරු නිසා කහෙදෝ යන දෙයකින් අපි කෙලෙස් දාගන්න. කටමයි කට නිසාමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. ඒ නිසා හිතන්න නිකමද ඒ බස් එකේ රිලව් නටවන මිනිහෙක් ගියා. රිලවියකුත් ළඟ හිටියා. රිලවියට කවදාකවත් කෙලෙසෙනවද කියලා ළමෙක් හැප්පුණත් එකයි, ළමයා පොලිසිය ගියත් එකයි, ඩ්‍රයිවර් පොලිසිය ගියත් එකයි රිලවට මොකද මොකද දැක්කත් ඒකට කියන්න බෑ. කතා කරන්න බැරි නැත ඒකේ කොහොමටත් නිවන්. දැන් අපිට වෙන්නේ කතා කිරීම විශාල හැකියාවක් කියලා. මේ හැකියාවෙන් මොකද කරන්නේ? ආභිවදනේ. ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. කොච්චරක් වෙනකම් ප්‍රයෝජනෙද කොච්චරක් එහාට මේ කට නිසා මාළුව නැහිනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ කටෙන් වෙන අකුසල කර්ම හතරයි. කයෙන් තුනයි හිතෙන් තුනයි. වැඩි හරියක්ම පායට යන්නේ කට සවුත් වෙලා. මාළුවෝ මාළුවෝමයි. ඒක නිසා වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් එයා හිත හදන්න හදන්න වාද කරන්න යන්නේ විවාදෙට යන්නේ විග්ඝහ නැහැ භණ්ඩන නැහැ එයා දැනගන්නවා කතා කෙරුවොත් පැටලෙනවා කතා කෙරුවොත් පැටලෙනවා මොකද අපේ වචන මේ තරම්ම අතිශෝක්ති ඕපමට්ටම් ආලවට්ටම් අතිශෝක්ති ඉතින් මේකට අපි සාහිත්‍ය සම්මාන දෙනවා සාහිත්‍ය සම්මාන දෙනවා ජාත්‍යන්තර වශයෙන් කෙල කෝටි ගණක් වියදම් කරනවා පුම්බලා දක්වන්න පුළුවන් ගතියට. මේකේ තියෙන භයානකම දන්නවනම් අද මේ ලෝකේ තියෙන හැම යුද්ධයක්ම ජනමාධ්‍යෙන් ඇති කරපුවා. හැම යුද්ධයක්ම. මේ මිනිසුන්ට පත්‍ර විකිණෙන්නේ නැහැ දෙගොල්ලක් ගහගත්තේ නැත්තම්. ඒ නිසා කවුරු හරි පොඩි දෙකට ගැටලා තියලා දිග්ගට දියුණු අපිට පේන්නේ ජනමාධ්‍ය මිනිස්සු අනේ අපිට සත්‍ය ඇත්ත වශයෙන්ම කියලා දෙනවයි කියලා. නෑ උන් තමයි යුද්ධ ඇති කරන්නේ. ඉතින් අපිට ජනමාධ්‍ය නැතුව ජීවත් වෙන්න බෑනේ. දැන් මේ හිටපු දවස් ටිකේ පත්‍ර ටික කියව ගන්න බැරුව කී දෙනෙක් ගණන් කරනවද චික්කේ රැට කැම්බෙල් හතරක් ඉවරයි. පත්‍රේ බලන්න බැරි වුණා. දැන් ගියාට පස්සේ අඩු ගානේ ප්‍රවෘත්ති සංග්‍රහයක්වත් බලලා මේ වෙච්ච කුණු කන්දල් ටික ආයෙ ඔළුවේ දාගත්තේ නැත්තම් නිකන් උන වාගේ. අනේ ලංකේකට වෙච්ච දේ අනේ ලංකාවට වෙච්ච දේ මේකෙන් අදහස් කරන්න එපා ගොළු වෙන්න ඕනයි. ගොළු වෙන්න ඕනේ කතා කරන්න අර්ථයක් ඇති දෙයක්. කතා කරන්න ප්‍රයෝජනයක් ඇති දෙයක්. එහෙම නැත්නම් ඒ කට අරස කරගෙන ඉන්නවයි කියලා කියන්නේ ලොකු භාවනාවක්. ඒක නිසානිකමට ගේත හැකි අපි පැයක් වාඩි වෙලා ඉන්නවා කියන එක බුදුම පිනක්. මොකද මේ පැයේ කතා කරන්න තියෙන්නේ. වෙන මොකක්වත් ඕනේ නැහැ. ධානය ඕනෙත් නැහැ, මාර්ගඵල ඕනෙත් නැහැ, අභිඥා ඕනෙත් නැහැ, දිබ්බජක්ක දිබ්බසෝත මොකුත් නැහැ. මේ කට වට කර වැට බැඳා පැයකට. වහන බුදුහාමුදුරුවෝ අපි කරු කරන හැටි. ඒක නිසා යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන අනේ අපි මෙච්චර කිසිම චාරයක් නැතුව මොනම හැඟීමක්වත් නැතුව පොත් ලැබීමක් නැතුව බුක් කීපින් නැතුව එකතු කරන ඇවිල්ලා දැන් යන්තම් යන්තම් සුතව ආර්ය ශාවකෝ කියන විදිහට මේවා ටිකක් ප්‍රමාණ කරන්න දකින්නකොට මේ වටේ ඉන්න මිනිස්සු ඒවා දන්නේ නැත්නම් අපි අසරණයි අනාතයි. මට බෑ මේ මොහොත වේලන්න. හොඳම වේ තමයි Tamanට සැඟවි ගන්න එක තමයි එකම ක්‍රමය. හුදෙකලාව තමයි එකම ක්‍රමය. එහෙම නැත්නම් සාමයේ තමයි එකම ක්‍රමය. විශ්‍රාමයේ තමයි හොඳම ක්‍රමය. නමුත් අසත්පුරුෂයාට හුදෙකලා වෙනකොට පුදුමාකාර බයක් පාළුවක් දැනෙනවා. කවුරු එක්ක කතා කරුවේ නැත්තම් සාංකාවක් කංසාවක් එනවා. එහෙම නැත්තම් මාව කොන් වුණා, මාව තනි වුණා, කිසි කෙනෙක් මාව ගණන් ගන්නෑ. මම නිකන් රහෙන් තල්ලු වෙච්ච කෙනෙක් කියලා එයාට විශාල මානසික අසහනයක් එන්න පටන් ගන්නවා. නමුත් සත්පුරුෂයාට දෙනවා නෑ මම පෙර කලව විනක් නිසා මට හුදෙකලාව ලැබුණා. මට විවේකී ලැබුණා. බුද්ධ ආධෝත්තමයන් වහන්සේලා මේක බොහොම ඉහළට සලකලා තියෙනවා. මට ඕන නම් මම කතා කරනවා සෙනඟක් එක්ක ඉන්නවා. හැබැයි නැති වෙන වෙලාවේ මම මාත් එක්ක මගේ විවේකයේ දන්නවා කියලා මේ දෙක තේරුම් ගත්තොත් අර විශ්‍රාම වෙන වෙලාව විවේක වෙන වෙලාවේ එහෙම නැත්නම් ඒ හුදේකලා වෙන වෙලාවේ කයටයි හිතටයි පුදුමාකාර සාන්තියක් තියෙනවා. සියලු ලෙඩ රෝග සනීපෙන්නේ ඒකේ. සියලුම ලෙඩ රෝග සනීපෙන්නේ විශ්‍රාමයේදී. මොයි දඟල දඟල මොන බෙහෙත් බිව්වත් මොන જાති කෙරුවත් හිත ආතිතිගත වෙලා තියෙන තාක්කල් මේක පුදුම වදයක් තියෙන. ඒ නිසා විවේකයේ විශ්‍රාම ලැබෙන්න නම් බාහිර සමගී තියෙන්න ඕනේ. අපි තේරුම් අරගන්න ඕනේ මොනවාවත් කාට හරි කියලා උල්පන්දන කතාවල් නැතුව ලෝකයා නිවෙන්නර්ලා බුදියන් ඉන්න කුටියට බුදියන් බුදියෙන්දර්ලා කරබන් ඉන්න මිසක්කා බුදියන් ඉන්න කුටිය අවස්සන්න යන්න එපා. දෙක මේ අතු කොච්චර දෝ කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා වෙන්න පුළුවන්. ඒ හැම එකකම එන සෑම කාමච්ඡන්දයක්ම නිකම්යක් කරගත හැකියි. හැම ව්‍යාපාදයක්ම අව්‍යාපාදයක් කරගන්න පුළුවන්. හැම හිංසාවක්ම අවිහිංසාවක් කරන්න පුළුවන් දැනගෙන ගියොත්. ඉතින් ඒ නිසා අපි දවස් 4ක් ඉඳලා තමයි අඩු ගානේ මේ වගේ දෙයක් නිකන් රස බලන්න තේරුම් ගන්න පුළුවන් මට්ටමට ආවේ. මේක ක්‍රියාත්මක වෙනවා දකින්නකොට ඒක සාසනයේ තියෙන ලොකුම හුරතලේ හැම කෙනෙක්ම මේකට උත්සාහ කරලා මතු වෙන්න පුළුවන් කෙලෙස් මතු නොවීම පිණිස කටයුතු කරනවා නම් ගොඩ දෙනෙක් හිතනවා එහෙනම් ලෝකෙ ඔක්කොම එහෙම කරන්න වෙයිද සාමය ඇති වෙන්නේ කියලා නෑ. ලෝකෙ එක එක එක කෙරුවොත් ඇති. බුදුහාමුදුර එහෙම හිතලායි බෝධි සම්පාර පිරුවේ. බුදුරජාණන් කෙනෙක් පහළ වීම නිසා සුකෝ බුද්ධාණං උප්පාදෝ ලෝකේ සාන්තියක් ආවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයෙන් සාන්තියක් ආවා. භාවනා කරන කෙනෙක් කෙනෙක් පාස සාන්තියක් වෙනවා. ඒ නිසා Taman මේ කරන පුංචි දෙපුංචි කරලා හිතන්න එපා. Tamanගේ ඇතුළත සාමයටත් පිටත සාමයටත් අපි මේ ගත කරන චිත්තක්ෂණයක් පාසා මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණයක් පාසා මම වම වශයෙන් දැන ගන්න චිත්තක්ෂණයක් පාසා ආස්වාසය ආස්වාස වශයෙන් දැනගන චිත්තක්ෂණය පාස මොකද්ද සාමපණිවිඩයක් අපෙන් නිකුත් වෙනවා. මොකද්ද නිහඬ බණක් අපෙන් කියවෙනවා. අයියෙන් කෑ ගහලා බණ කියන්න ඕනේ ඒ නිස්සද්ද භාවයේ හරහා සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරයෙන් ලෝකයට වෙන සාන්තිය මෙතෙකයි කියලා කියන්න බෑ. එකම දේ තියෙන යෝගාවචරයක දන්නේ යෝගාවචරය හිතනවා සාමාන්‍ය යුදිසික වශයෙන් මම UN එකට යන්න පුළුවන් නම් ඔන්න මමත් පොරක් තමයි කියලා. ඒ එකකවත් මේ වචනයක් අහපු යකෙක්වත් නැහැ. ඒ නිසා අපි මේ කරන පුංචි සටන මේ මේ නිස්සද්ද සටන මේ කියන්නේ අහිංසක සටන අගේ ආඩම්බරේ තේරෙන්නේ මේක නිතිපතා කරන්න හිතර ගත්ත දවසේ. එනිසා හැම කෙනෙක්ම හිතට තියාගන්න මේක තේරුම් ගන්න මේක ක්‍රියාත්මක කරන්න එක රැයකින් එක බණකින් එක උත්සාහයකින් බෑ. ලක්ෂ වාරයක් කරලා තමයි මේක තේරෙන්නේ. ඒක තව ඉස්සරහට යන්න යන්න ඒ තැබූ පියවර පිළිබඳව Tamanටම ලොකු ආඩ්‍යයක් ආඩම්බරයක් කොටින්ම කියනවනම් බුදුන් කෙරෙහි තිබ්බ ශ්‍රද්ධාව තන්නිකර තමන්ගේ සීලයේ කෙලෙ පිහිටනවා. බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ ඊට පස්සේ. ධර්මය ඕනෙත් නැහැ ඊට පස්සේ. සංඝයා ඕනෙත් නැහැ මගේ සීලේ. ඒක තමයි බුදුහාමුදුර අපට දෙන විවේකයේ මං ගැන පද අදහන පටන් අරගනි බුදුන් ගැන විශ්වාසයෙන් නමුත් මම අපට ක්‍රමයේ කියලා දෙනන් අන්තිමට උඹේ ශීලයේ උඹට බුදුන් ඉන්නවා ධර්මයේ සංඝයා ඉන්නවා ඒකට විශ්වාස කරපු දාසිය මේ පහත් වැඩ එහෙම නැත්නම් නොතරම් වැඩ කරන්නේ ඒ වැඩපිළිවෙලේ එක එක පුංචි පුංචි පියවරවල් තමයි අපි මේ සති මාත්‍රාව කියලා කියන්නේ චිත්තක්ෂණ වශයෙන් වඩන සතිය ඒ නිසා මේ පිළිසෙට මම හිතනවා ඒක පිළිබඳ ලොකු අයිතිවාසිකමක් බූදලයක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ සති මාත්‍රාව සතිපට්ඨානයක් බවට සති සම්පජඤ්ඤයක් බවට පත්‍රීමටත් මේ ධර්ම දේශනාව එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශිළු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා